අඳුරු ලොවින් නික්මීමට අවිජ්ජා පහාන සූත්‍රය ශ්‍රද්ධාවන්ත පින්වතුනි අද අපි ඉගෙන ගන්නේ සංයුත්ත නිකායේ හතරවැනි කොටසට අයිති දේශනාවක්. මේක මතක තියාගන්න බොහොම ලේසියි. මේ දේශනාවේ නම අවිද්‍යාව දුරු කිරීම ගැන වදාළ දෙසුම. ඒ කියන්නේ මේ දේශනාවේ නම අවිජ්ජා පහාන සූත්‍රය. මේ දේශනාව අපිට ගොඩක් වටිනවා. මොකද අපි තුලත් මේ අවිද්‍යාව තියෙන නිසා. සවැත් නුවර ජේතවනාරාමයේදී මේ දේශනාව වදාළේ. එක්තරා භික්ෂුවක් බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණිලා වන්දනා කරලා වාඩි වෙලා මේ කාරණාව විමසුවා. ඒ භික්ෂුව බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස කෙනෙකුට අවිද්‍යාව දුරු වෙන්නේ විද්‍යාව පහළ වෙන්නේ කොයි විදිහට ජීවිතය දකිනකොටද කොයි විදිහට ජීවිතය දැනගන්නකොටද මොකද්ද අහපු ප්‍රශ්නය? කෙනෙකුට Tamanගේ ජීවිතය තුල තියෙන අවිද්‍යාව දුරු වෙලා යන්නේ කොයි ආකාරයෙන් මේ ජීවිතය අවබෝධ කරනකොටද? කොයි ආකාරයෙන් මේ ජීවිතේ දකිනකොටද කියලා යහුවේ. මෙන්න කරන්න තියෙන දේ. ඉතින් මේකෙදි බුදුරජාණන් වහන්සේ වදාලා භික්ෂුව මෙච්චරයි මේකේ කරන්න තියෙන්නේ. මොකක්ද? 1. ඇස අනිත්‍ය වශයෙන් අවබෝධ කරනකොට ඇස අනිත්‍ය වශයෙන් දකිනකොට අවිද්‍යාව දුරු වෙනවා විද්‍යාව උපදිනවා. දෙක. ඇසට පෙනෙන රූප අනිත්‍ය වශයෙන් අවබෝධ කරනකොට ඒ රූප අනිත්‍ය වශයෙන් දකිනකොට අවිද්‍යාව දුරු වෙනවා විද්‍යාව උපදිනවා. තුන එසේ ඇතිවෙන විඥාණය අනිත්‍ය වශයෙන් අවබෝධ කරනකොට අනිත්‍ය වශයෙන් දකිනකොට අවිද්‍යාව දුරු වෙනවා විද්‍යාව උපදිනවා. හතර ඇසයි රූපයි විඥාණයයි එකතු වීම ඇසේ ස්පර්ශය අනිත්‍ය වශයෙන් අවබෝධ කරනකොට ඇසේ ස්පර්ශය අනිත්‍ය වශයෙන් දකිද්දී අවිද්‍යාව දුර වෙලා යනවා විද්‍යාව පහළ වෙනවා. පහ. ඊළඟට ඇසේ ස්පර්ශයෙන් හට ගන්නවා නම් යම් කිසි සැපක් වේවා, දුකක් වේවා, උපේක්ෂාවක් වේවා, අන්න ඒ ඇසේ ඇතිවන විඳීම් අනිත්‍ය වශයෙන් අවබෝධ කරනකොට අනිත්‍ය වශයෙන් දකිනකොට අවිද්‍යාව දුරු වෙනවා. විද්‍යාව පහළ වෙනවා. හරිම සරල ක්‍රමයක්. ක්‍රමය සරල නැද්ද? ඔච්චරයි තියෙන්නේ. ආයතන 6ටම බුදුරජාණන් වහන්සේ ওই විදිහට වදාලා. එතකොට මෙවැනි සරල ක්‍රමයක් තියෙද්දි අපිට මේ කරා යන්න බැරි අපි මේ ජීවිතය ගැන කල්පනා කරන පිළිවිලේ තියෙන අපැහැදිලිකම නිසා. අපි මේ ජීවිතේ තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ ක්‍රමයට කල්පනා කරන්න ගත්තොත් අපිට මේක එච්චර අමාරු වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දැන් මේකේ පෙන්වුවේ මොකක්ද? එක ඇස අනිත්‍ය වශයෙන් බලන්න. දෙක කන අනිත්‍ය වශයෙන් බලන්න. තුන නාසය අනිත්‍ය වශයෙන් බලන්න. හතර දිව අනිත්‍ය වශයෙන් බලන්න. පහ කය අනිත්‍ය වශයෙන් බලන්න. හය මනස අනිත්‍ය වශයෙන් බලන්න. 1 ඇහැට පේන රූප අනිත්‍ය වශයෙන් බලන්න. දෙක කනට ඇහෙන ශබ්ද අනිත්‍ය වශයෙන් බලන්න. තුන නාසයට දැනෙන ගඳ සුවඳ අනිත්‍ය වශයෙන් බලන්න. හතර දිවට දැනෙන රස අනිත්‍ය වශයෙන් බලන්න. පහ කයට දැනෙන පහස අනිත්‍ය වශයෙන් බලන්න. 6. මනසට සිතෙන අරමුණු අනිත්‍ය වශයෙන් බලන්න. එක ඇසේ විඤ්ඤාණය අනිත්‍ය වශයෙන් බලන්න. දෙක කනේ විඤ්ඤාණය අනිත්‍ය වශයෙන් බලන්න. තුන නාසයේ විඤ්ඤාණය අනිත්‍ය වශයෙන් බලන්න. හතර දිවේ විඤ්ඤාණය අනිත්‍ය වශයෙන් බලන්න. පහ කයේ විඥානය අනිත්‍ය වශයෙන් බලන්න. 6. මනසේ විඥානය අනිත්‍ය වශයෙන් බලන්න. 1. ඇසේ ස්පර්ශය අනිත්‍ය වශයෙන් බලන්න. 2. කනේ ස්පර්ශය අනිත්‍ය වශයෙන් බලන්න. 3. නාසයේ ස්පර්ශය අනිත්‍ය වශයෙන් බලන්න. 4. දිවේ ස්පර්ශය අනිත්‍ය වශයෙන් බලන්න. පහ කයේ ස්පර්ශය අනිත්‍ය වශයෙන් බලන්න. 6 මානසික ස්පර්ශය අනිත්‍ය වශයෙන් බලන්න. විඳීම් ගැනත් අනිත්‍ය විදිහට බලන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා එක ඇසේ ස්පර්ශයෙන් හට ගන්නව නම් යම් සැප දුක් උපේක්ෂා විඳීම් ඒවා අනිත්‍ය වශයෙන් බලන්න. දෙක කනේ ස්පර්ශයෙන් හට ගන්නවා නම් යම් සැප දුක් උපේක්ෂා විඳීම් ඒවා අනිත්‍ය වශයෙන් බලන්න. තුන නාසයේ ස්පර්ශයෙන් හට ගන්නවා නම් යම් සැප දුක් උපේක්ෂා විඳීම් ඒවා අනිත්‍ය වශයෙන් බලන්න. හතර දිව්‍ය ස්පර්ශයෙන් හටගන්නවා නම් යම් සැප දුක් උපේක්ෂා විඳීම් ඒවා අනිත්‍ය වශයෙන් බලන්න. පහ කයේ ස්පර්ශයෙන් හටගන්නවා නම් යම් සැප දුක් උපේක්ෂා විඳීම් ඒවා අනිත්‍ය වශයෙන් බලන්න. 6 මානසික ස්පර්ශයෙන් හට ගන්නවා නම් යම් සැප දුක් උපේක්ෂා විඳීම් ඒවා අනිත්‍ය වශයෙන් බලන්න. ඔච්චරයි මේකේ තියෙන ක්‍රමය. බුද්ධ දේශනාව එතැනින් අවසන්. එතකොට අපට පැහැදිලිව පේනවා බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ සංකීර්ණ ක්‍රමයක් නෙමෙයි. එහෙනම් බොහොම සරල එකක් ඉදිරිපත් කරන්නේ. නමුත් අපිට ඒ සරල බවට ප්‍රවේශ වෙන්න අමාරුයි. ඒ අපි ගොඩනගාගෙන ඉන්නේ සංකීර්ණ එකක්. මේ අනිත්‍ය වශයෙන් බලන්න නම් එයා බලන්න ඕනේ කොහෙන්ද? තමාගෙන්. අවබෝධ කර ගැනීම පිණිසයි. ග්‍රහණය කර ගැනීමට නොවේ. එහෙමනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේ ලෝකයේ එකම එක දෙයකට ගලපන්න පුළුවනි. ඒ කුමකටද? තමාට පමණයි මේ ධර්මය ගලපන්නේ. තමාට මේ ධර්මය ගලපා බලන තුරු මේ ධර්මයෙන් ප්‍රයෝජනයක් ගන්න බෑ. තමාට මේ ධර්මය ගැලපුවොත් විතරයි මේ ධර්මයේ ප්‍රයෝජන ගන්න පුළුවන්. ඉතින් ඒක බුදුරජාණන් වහන්සේගේ දේශනාවල පැහැදිලිවම සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ඔබට මතක ඇති පින්වත් මහණෙනි මේ ධර්මය මම ඔබට කියා දෙන්නේ කුල්ලූපමං වෝ භික්කවේ ධම්මං දේසෙස්සාමි නිත්තරන්තාය නෝ ගහනත්තාය පහුරක් වගේ පාවිච්චි කරන්නයි එතෙරවීම පිණිස මිසක් ග්‍රහණය කර ගැනීම පිණිස නොවේ එහෙමනම් මේ ධර්මය පවා තියෙන්නේ එතෙර වීමට පාවිච්චි කරන්නයි. ග්‍රහණය කර ගැනීමට නොවේ. මේ ධර්මයට සම්බන්ධ වෙන අපි අන්න ඒ පැහැදිලි ඉලක්කය තුල රැඳී සිටින තාක් අපිට මේ ධර්මය කරා යන්න පුළුවන්. අපි මේ ඉලක්කයෙන් බැහැර වුණොත් අපි කාටවත්ම මේ ධර්මයේ දියුණු කරගන්න බැරුව යනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපේ ජීවිත තුලින්ම අපි ගලප ගලප බලන්න ඕනේ. බාහිර අයගේ ජීවිතයට අපි බලෙන් ගලපවන්න ගියොත් සමහර විට ඒගොල්ලෝ තරහ වෙයි. අපිට කරන්න තිබෙන්නේ Tamanගේ ජීවිතයට ගලපන එක. නොගැලපීම නමුත් මේ රටේ තිබෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගලපන්න පුරුදු වෙලා Tamanට නෙවෙයි මොකේටද විද්‍යාවට විද්‍යාවට ගලපන්න පුරුදු වෙලා තියෙනවා. Tamanට නෙමෙයි. ක්‍රමය හරිද? වැරදිද? සම්පූර්ණයෙන්ම වැරදි. පින්වතුනි, අපි ඉස්කෝලවල ගියා. ඉගෙන ගත්තා. විභාග ලිව්වා. ඔය සුද්දන්ගේ පොත් කියෙව්වා. විද්‍යාව ඉගෙන ගත්තා. කවදාවත් අපි ඒව ඉගෙන ගත්තා කියලා සරණ යන්න ඕනේ නෑ. අපි සරණ යන්නේ මොකක්ද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි. දැන් බලන්න අපි දන්නවා මේ රටේ අන්‍යාගම් වලට අපේ බෞද්ධ ජනතාව අහු වෙනවා කියලා අපිට දැනගන්න ලැබෙනවා. ඒ අහු වෙන්නේ මිනිස්සු බුද්ධිමත් නිසාද මෝඩ නිසාද? එහෙමනම් මේ මෝඩකම පිළිබඳ ප්‍රශ්නයක් තියෙන්නේ. ඔන්න බලන්න කාලාම සූත්‍රය. ලේසියෙන් රවට්ටන්න බැරි අය. කාලාම කියලා තිබුණ නියම් ගමක්. ඒකේ මිනිස්සුන්ව හැඳින්නෙව්වෙත් කාලාම කියන නමින්. ඒ ගමේ මිනිස්සු මේ ලංකාවේ බෞද්ධයෝ වාගේ රවට්ටන්න පුළුවන් જાතියක් නෙවෙයි. ඒ ගමේ මිනිස්සු බොහොම ඥානවන්ත පිරිසක් බව තේරෙනවා. බුදුරජාණන් වහන්සේ ඒ ගමට වැඩම කළා. වැඩම කරපු වෙලාවේ ඒ මිනිස්සු රැස් වුණා. රැස් වෙලා බුදුරජාණන් වහන්සේව මුණ ගැහෙන්න ගිහිල්ලා උන්වහන්සේ කෙරෙහි යම්කිසි විශ්වාසයක් ඇති වෙන්න ඇති මේගොල්ලන්ට. ඉතින් මේ ප්‍රශ්නේ යොමු කළා. කිව්වා ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස මේ ගමට එනවා එක එක ආගම්වල මිනිස්සු. ඇවිල්ලා අපිට තෑගි භෝග දීලා හිට කියනවා මේක තමයි ඇත්ත. අනික් ඒවා බොරු. ආ එහෙමද කියලා අපිත් අහනවා. ඒ අය ගියාට පස්සේ වෙන ආගමික කණ්ඩායමක් එනවා. ඇවිල්ලා කියනවා අර කියාපු එක බොරු. මේක තමයි ඇත්ත. ඒගොල්ලෝ ගියාට පස්සේ තව කණ්ඩායමක් එනවා. ඇවිල්ලා කියනවා අර දෙගොල්ලොම කියාපු එක බොරු. මේක තමයි ඇත්ත කියලා. භාග්‍යවතුන් වහන්සේ අපි ඒ එකක්වත් පිළිගත්තේ නැහැ. අපිට සැකයක් ඇති වුණා කවුද ඇත්ත කියන්නේ කවුද බොරු කියන්නේ කියලා. මේ ගැන අපි බොහොම සැක කරනවයි කිව්වා. මේගොල්ලන් ප්‍රකාශ කරන දේවල් පිළිබඳව. ඔබත් බුද්ධිමත්ද? මිනිස්සු බුද්ධිමත්ද නැද්ද? අන්න බුද්ධිමත් මිනිස්සු. වර්තමාන ලෝකේ මිනිස්සු ඉස්සර වගේ නෙවෙයි. බුද්ධිමත් කිය කියා කීවාට ඒක මොන බොරුද කියලා තේරෙනවා ඒ කාලාම සූත්‍රය කියවනකොට. බුද්ධිමත් මිනිස්සු අන්න ඒ අයයි. මේ කාලේ ටකරන් කෑල්ලක් දීලා කියනවා අරක බොරු මේක ඇත්ත. එතකොට එයා පිළිගත්තේ මොකක් දිහා බලලාද? ටකරම දිහා බලලා. එතකොට ක්‍රමය හරිද? එතකොට අපිට පේනවනේ මේ මිනිස්සු බුද්ධිමත් වෙලා නැහනේ. මෙන්න සැක කරන්න ඕනේ නියම තැන. බුදුරජාණන් වහන්සේට කියා සිටියා ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස අපිට හරි සැකයි මේ ගැන කවුද ඇත්ත කියන්නේ කවුද බොරු කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේ වදාලා කාලාමයේනි හරියටම හරි කිව්වා. සැක කළ යුතු තැනමයි මේ සැක කළේ. ඔය එක එක්කෙනා කියාගෙන ආවට ඔව පිළිගන්න එපා. මා තක්ක හේතු තර්කයට ගැලපුණා කියලා පිළිගන්න එපා. මා ණය හේතු න්‍යායට ගැලපුණා කියලා පිළිගන්න ඕනේ නෑ. මා අනුස්ස වේන ඒ එක එක්කෙනා කියාගෙන ආවා කියලා පිළිගන්න එපා. මා දිට්ටි නිජ්ජානක්කන්තේ. මතවාද වශයෙන් ගැලපුණා කියලා පිළිගන්න එපා. මා බබ්බ රූපතාය. බලාගෙන ගියාම මේකත් හරිනේ කියලා පිළිගන්න එපා. මා ඉතිකිරාය. මේ විදිහට මේ විදිහට කියාගෙන ගියොත් නම් මේක තේරෙනවා කියලා පිළිගන්නත් එපා. මා පිටක සම්පදානේන මේවා අපේ පොත්වල තියෙන්නේ මෙහෙමයි කිව්වට පිළිගන්න එපා. මේක කියන්නා වූ එක්කෙනා මහා පිළිගත්තු එක්කෙනෙක්. ඒ නිසා අපි පිළිගන්න ඕනේ කියලා එහෙම පිළිගන්න ඕනේ නෑ. මේ අපේ ගුරුවරයයි මේ කියන්නේ කියලා එහෙම පිළිගන්න ඕනේ නෑ කියනවා. නිදහසේ හිතන්න. බුදුරජාණන් වහන්සේ වදාලා කාලාමයනි ඔබම තේරුම් ගන්න. නිදහස් පුද්ගලයෙක් හැටියට මෙන්න මේක. ඔබ නුවණින් විමසන්න මේක. කාලාමයනි කෙනෙකුගේ හිතේ ඇතිවෙනවා ලෝභය. මේ ලෝභය ඇතිවීම එයාටත් අනුන්ටත් යහපත පිණිසද අයහපත පිණිසද පවතින්නේ කියලා. ඉතින් කාලාමේනි කල්පනා කරලා පිළිතුරු දෙන්න කියලා කිව්වා. දැන් ඔබෙන් ඇහුවොත් ඔබ කල්පනා කරලා මොකක්ද දෙන උත්තරේ? අයහපත පිණිස. කොහොමද ඔබ මේ තීරණයට එන්නේ? ලෝභය මුල් කරගෙන මිනිසු ප්‍රාණඝාතය කරනවා. සොරකම් කරනවා. වැරදි කාමසේවනයේ යෙදෙනවා. මත්පැන් පානය කරනවා. බොරු කියනවා. කේලාම් කියනවා. පරුෂ වචන කියනවා. හිස් වචන කියනවා. වංචනික ලෙස අධාර්මිකව සල්ලි හම්බ කරනවා. මේ ඔක්කොටම හේතුව මොකක්ද? අභ්‍යන්තරයේ තියෙන ලෝභය. එහෙනම් ලෝභය කියන්නේ අහිත පිනිස දුක් පිනිස පවතින එක. බුදුරජාණන් වහන්සේ වදාලා ඒක ඒ විදිහට බලනෝ මිසක් මේ එක එක්කෙනා කිව්වට බලන්න එපා. තර්කයට ගැලපුණා කියලා බලන්න එපා. බලන යහපත අයහපත සිද්ධ වන ආකාරය. හිතේ ඇතිවෙන ද්වේෂය යහපත පිණිසද ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා කාලාමයන්ගෙන් කාලාමයනි කෙනෙකුගේ සිතක ඇතිවෙන द्वේෂය යහපත පිණිසද පවතින්නේ අයහපත පිණිසද පවතින්නේ කියලා හිතන්න කියනවා. අන්න එහෙම නුවණින් විමසනකොට අපට තේරෙනවා මේ द्वේෂය නිසා මිනිස්සු මිනී මරනවා හොරකම් කරනවා, වැරදි කාමසේවනයේ යෙදෙනවා, බොරු කියනවා, කේලාම් කියනවා, පරුස වචන කියනවා, හිස් වචන කියනවා, අධාර්මික ජීවිත ගත කරනවා. මේ ඔක්කොම ඇති වෙන්නේ මොකෙන්ද? හිතක ඇතිවෙන द्वේෂයෙන්. එතකොට හිතක ඇතිවෙන ලෝභය, द्वේෂය හිතසුව පිනිසද පවතින්නේ? අහිත පිනිසද? අහිත පිණිසයි පවතින්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා විමසලා බලන්න. මේ හිතේ ඇතිවෙන මෝහය අහිත පිණිසද පවතින්නේ හිතසුව පිණිසද පවතින්නේ කියලා. එතකොට විමසලා බලන්න තමන්ට නොයිඩ දෙන්නේ. තමන් නුවණින් විමසනකොට තමන් බුද්ධිමත් නම් තමන් අවබෝධ කරගන්නවා මේ ලෝභයත් මේ ద్వේෂයත් මේ මෝහයත් අහිත පිණිස දුක් පිණිස පවතිනෝ මිසක් යහපත පිණිස පවතින්නේ නෑ. හිත සුව පිණිස පවතින දේවල්. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා කෙනෙකුගේ හිතේ ඇතිවෙනවා නම් ලෝභ නැතිකම ඒක හටගන්නේ හිතසුව පිණිසද අහිත පිණිසද කියලා. හිතසුව පිණිස ඇයි ඒ වෙනුවෙන් එයා ප්‍රාණඝාතය කරන්නේ නැහැ. සොරකම් කරන්නේ නැහැ. වැරදි කාමසේවණියේ යෙදෙන්නේ නැහැ. මත්පැන් බොන්න පටන් ගන්නෙ නැහැ. බොරු කේලාම් කියන්නේ නැහැ. මේ මොකක්වත් නැති නිදහස් ජීවිතයක් එයා ගෙවනවා. ඊළඟට අහනවා කෙනෙකුගේ හිතේ द्वේෂය නැත්නම් ඒක හිතසුව පිණිසද අහිත පිණිසද? ඉතින් කාලාම වාසීන් කිව්වා ස්වාමීනි හිතසුව පිණිසයි කියලා. කෙනෙකුගේ මෝහය නැත්නම් හිතසුව පිණිසද අහිත පිණිසද හිතසුව පිණිසයි එහෙමනම් කාලාමයනි ඔන්න ඔය විදියට බලන්න මේ එක එක්කෙනා කියාගෙන ආවා කියලා බලන්න එපා මේ තර්කයට ගැලපුණා කියලා බලන්න එපා න්‍යායට ගැලපුණා කියලා බලන්න එපා. මේ Tamanගේ මතයට ගැලපුණා කියලා බලන්න එපා. පොත් වලින් ආවා කියලා බලන්න එපා. බලාගෙන ගියාම මේකත් හරිනේ අරකත් හරිනේ කියලා බලන්න එපා. මේ කියන්න ආව කෙනා සැලකිය යුතු කෙනෙක් නෙමෙද කියලා බලන්න එපා. බලන්න නිදහසින් මේක ගලපලා තමාට එතකොට තමාම දැනගන්නවා මේ ධර්මය කියලා. බුද්ධිමතුන්ගේ තෝරා ගැනීම බුදුරජාණන් වහන්සේ වදාලා තථාගතයන් වහන්සේ මෙන්න මේ ලෝභ, ద్వේෂ, මෝහ නැති කිරීමට ධර්මය දේශනා කරන්නේ. අලෝභ, අදෝස, අමෝහ ඇති කර ගැනීමට ධර්මය දේශනා කරන්නේ. එච්චරයි කිව්වේ. කාලාමවරු තෙරුවන් සරණ ගියා. එතකොට අපිට පැහැදිලිව පේනවා බුද්ධිමත් මිනිසයා මේ ධර්මය තෝරාගන්නේ බුද්ධිමත් පිළිවෙලකටයි. බුද්ධිහීන එක්කෙනාට තහඩු කෑල්ලක් සබන් කෑල්ලක් දුන්නහම එයා ඕනේ ධර්මයක් තෝරා ගන්නවා. එතකොට අපිට පැහැදිලිව පේනවා අන්න එහෙම ධර්මයක් තෝරා ගත්තට පස්සේ අන්න ඒ ධර්මය මා කිව්වා ඒක ගලපන්නේ විද්‍යාවට නෙවෙයි. ඒක ගලපන්නේ ආර්ථික විද්‍යාවට නෙවෙයි. සමාජ විද්‍යාවට නෙවෙයි. සංගීතයට නෙවෙයි. ගණිතයට නෙවෙයි. භූගෝලයට නෙවෙයි. ඒක ගලපන්නේ මොකේටද? තමාට. සිහිය පිහිටුවන්න පුළුවන් නම් තමාට ගලපන්න නම් තමා තුල පිහිටුවන්න ඕනේ විශේෂ දෙයක් තියෙනවා. ඒකට කියන්නේ සිහිය. තමන් තුල සිහිය පිහිටුවලා තමයි තමන්ට මේ ධර්මය ගලපන්න තියෙන්නේ. තමන් තුල සිහිය පිහිටුවා ගන්නේ නැතිව මේ ධර්මය ගලපා ගන්න බෑ. දැන් අපි ඉගෙන ගත්ත අවිජ්ජා පහාන සූත්‍රයේදී ඇස අනිත්‍ය වශයෙන් අවබෝධ කරන්න ඕනේ කියලා. කන අනිත්‍ය වශයෙන් අවබෝධ කරන්න ඕනේ කියලා. මේවා අනිත්‍ය වශයෙන් අවබෝධ කිරීම ඉබේ සිද්ධ වෙන එකක් නෙවෙයි. මෙය තමා විසින් ඊටමත් කල්පනාකාරීව සිහිය පිහිටුවීමෙන් තමන්ගේ කය ගැන තමන්ගේ සිත ගැන විඳීම් ගැන මේ හැම දෙයක් ගැනම සිහිය පිහිටුවීමෙන්ම තේරුම් ගන්න ඕනි දේවල්. එතකොට පින්වතුනි අපට තිබෙන දුෂ්කරතාවය සිහිය පිහිටුවා ගන්න තියෙන අමාරුව. සිහිය පිහිටුවා ගන්න උපකාර වෙන තව දෙයක් තියෙනවා. ඒක නැතිවීමෙන් වෙන්නේ. සිහිය පිහිටුවා ගන්න උවමනයි ධර්මයේ පෙන්නලා තියෙන විදිහට කල්පනා කිරීම. ඒකට කියන්නේ යෝනිසෝ මනසිකාරය. අන්න එහෙම කල්පනා කිරීමෙන් විතරමයි මේ සිහිය පිහිටුවා ගන්න උවමනා කරන විදිහට මේ හිත සකස් කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට යෝනිසෝ මනසිකාරය යෙදෙන්නේ නැත්නම් කෙනෙක් එයාට සිහිය පිහිටුවා ගන්න බෑ. සිහිය වගේම වීරියත් ඕනේ. සිහිය පිහිටුවා ගන්නේ නැති කෙනෙක් එයාගේ මනසේ ස්වභාවය එයා කවදාවත් දකින්නේ නැහැ. එයාගේ කල්පනාවේ හරි වැරද්ද දකින්නේ නැහැ. එයාට තේරුම් ගන්න බෑ. එහෙමනම් එයාට තේරුම් ගැනීම පිණිස එයා කළ යුත්තේ සිහිය පිහිටුවා ගැනීමයි. සිහිය පිහිටුවා ගන්න යෝනිසෝ මනසිකාරය ඕනේ. හැබැයි ඒක තිබුණත් වීරිය නැත්නම් බෑ. එහෙමනම් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අපිට ඕනේ ලොකු වීරියක් ඕනේ. දැන් පින්වතුනි අපි මේ ජීවත් වෙන්නේ නිවන් අවබෝධ කරන්න බාධක කරුණු ගොඩක් එක්කයි. ඒකට උපකාරක කරුණුත් එක්ක නෙමෙයි. අපි ජීවත් වෙන්නේ බාධක කරුණුත් එක්කයි. ප්‍රඥාව උපදවන්න බාධක කරුණුත් එක්කයි අපි ජීවත් වෙන්නේ. සිහිය නුවණ දුර්වල කරන කරුණුත් එක්ක ඉස්සර වාගෙම හිත විමසන්නේ එකක් තමයි මේ අපි ජීවත් වෙන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියන මේවට ආසාවෙන් යුක්තවයි. ඒවට ආස කළාම හිතේ ස්වභාවය මොකක්ද? ආස කරන දේ පස්සෙම හිත ඇදිලා යන එක. හොඳට බලන්න හිතලා දැන් අපි යමකට ආස කළොත් ඒ ආස කරපු අරමුණ විසින් අපිව ගිල ගන්නවා. ඊට පස්සේ අපේ හිතට ඒකම මතක් වෙනවා. ඒකම මතක් වෙනවා. අපි කියමු ඔන්න අපි මල් පැලයක් හිටව ගන්න කල්පනා කළා කියලා. ඊට පස්සේ අපි පාරේ ගියත් ඒ જાතිය මල් ගහක් දැක්කොත් ආ මේක තමයි මම අර හොය හොය හිටියේ මල් පැලේ එහෙම කල්පනා කරනවා. මොකද අපි ඒකට කියන්නේ කාමච්ඡන්දය. මේ වගේ ආස කරන දෙයටම හිතට යනවා මිසක් හිතට සිහිය නෑ අපිට. එතන තියෙන්නේ මිච්ඡා සති. සම්මා සතියට එන්න බෑ. එතකොට ඒක අපේ හිතේ ගොඩ නැගිලා තියෙන බාධාවක්. ඒ බාධාව හඳුනගන්න පුළුවන් වෙන්නේ සිහිය දියුණු කිරීමෙන්මයි. ඔබත් ද්වේෂය පිළිගන්නවද? ඊළඟ එක අපේ හිතේ ඇතිවෙන ගැටීම, තරහ, අමනාපය, ද්වේෂය. මෙන්න මේ ද්වේෂයත්, තරහත්, ගැටීමත්, අමනාපයත් අපේ හිතට ආවම ඒක ක්‍රියාත්මක වෙන්නේ නීවරණයක් හැටියටයි. නීවරණය කියලා කියන්නේ චිත්ත දියුණුවට අපගේ බාධාවක් හැටියට ප්‍රඥාව දියුණු කර ගැනීමට බාධාවක් හැටියට අපේ නුවණ දුර්වල කරන දෙයක් හැටියටයි එය ක්‍රියාත්මක වෙන්නේ. ද්වේෂයක් කෙනෙකුගේ හිතේ ඇති වුණොත් අපේ හිතේ ස්වභාවය තමයි මේ ද්වේෂ සහගත අරමුණක් ආවහම ඒ අරමුණ හිතින් පිළිගන්න එක. පිළි අරගෙන අපි මොකද කරන්නේ? ඊට පස්සේ ඊට අනුකූලව ඒක වර්ධනය වන ආකාරයට කල්පනා කරනවා. ඒකට මොකක්ද කියන්නේ? අයෝනිසෝ මනසිකාරයේ යෙදෙනවා. අයෝනිසෝ මනසිකාරයේ යෙදෙන්න යෙදෙන්න අපි අපේ සම්පූර්ණ ලෝකය තුල මේ द्वේෂය හැදෙන්න පටන් ගන්නවා. එතකොට අපිට පුළුවන් ද සිහිය පිහිටවන්න? බෑ. අපිට පුළුවන් ද නුවණ පිහිටවන්න? බෑ. අපිට පුළුවන් ද වීරිය පිහිටවන්න? බෑ. මේ එකක්වත් කරගන්න බැරි තත්වයකට අපිපත් වෙනවා අර නීවරණය නිසා. එතකොට මේවා අපේ හිතේ බාධක කරුණු හැටියට තියෙනවා. ක්ෂණික අතහැරීම ගෙන දෙයි සහනය. දැන් සමහර අය නම් ඉන්නවා තරහක් ඇති වෙන කරුණක් ආවම ක්ෂණයෙන් එයා ඒක අතහැරලා දානවා. ඒක එයාගේ වාසනාව. එතකොට එයාගේ හිත තියෙන්නේ එයාගේ හිතේ ඇතිවෙන द्वेष සහගත අරමුණ මොකක් වගේද? එතකොට ජලයේ ඇඳපු ඉරක් වගේ. ඒක එක පාරටම නැති වෙලා යනවා. එහෙම අයත් ඉන්නවා. සමහර කෙනෙකුගේ හිතට ද්වේෂය ආවම ඒක යලි යලි එයාට මතක් වෙනවා. මතක් වෙන්න මතක් වෙන්න එයා ඒකේ ආදීනව දකින්නේ නැහැ. එයා ඒක අල්ලා ගන්නවා. ඒක හිතේ පිහිටුවා ගන්නවා. ඒ අනුව කල්පනා කරනවා. එතකොට මොකද වෙන්නේ? ඒ द्वේෂය ප්‍රහාණය වෙන්නේ නැහැ. හැබැයි එයා පහු වෙනකොට ආදීනව සලකන්න පෙළඹෙනවා. ආදීනව සලකලා බැහැර කරනවා. ඒකට ටිකක් කල් යන නිසා ඒක වැල්ලේ ඇඳපු ඉරක් වගේ. ද්වේෂය ආදරෙන් වැළඳ ගන්නා අය. සමහර කෙනෙකුගේ හිතේ ද්වේෂය එනවා. එයාට මතක් වෙනවා. මතක් වෙනකොට ඒ ද්වේෂය වැළඳ ගන්නවා. එයා දැඩි ලෙස ඒකේ පිහිටුවා ගන්නවා. එයා ඒකට අනුවම කල්පනා කරනවා. එයා ඒක ප්‍රහාණය කරන්න දන්නේ නැහැ. එයා ආදීනව සිහි කරන්නේ නැහැ. එයා හිතට ඇතිවෙන ද්වේෂය අහිත පිනිස දුක් පිනිස පවතිනව නේද? එතකොට ඒ බඳු ද්වේෂයක් දැන් මගේ හිතේ හට aran තියෙනවා. මම ඒක බැහැර කරන්න ඕනි කියලා හිතන්න තේරෙන්නේ නෑ යාට. එයා ඒ ද්වේෂයම පිහිටව පිහිටව ඉන්නවා. හරියට ගලේ කෙටුව ඉරක් වගේ. බාධාව හඳුනාගන්න ඕනේ. එතකොට බලන්න අපේ ජීවිතය තුළ අපේ හිතේ ස්වභාවය ඔය ආකාරයට හැදිලා තියෙනවා. එතකොට මේවා මැඩගෙන ඕනේ අපි සිහිය දියුණු කරන්න. නැතුව නිකම් සිහියෙන් ඉන්න සිහියෙන් ඉන්න කිව්වට හරියන්නේ නැහැ. දැන් අපිට හරි ලේසි සිහියෙන් ඉන්න සිහියෙන් ඉන්න කියලා කියන්න. නමුත් ඒක කරන එක්කෙනා තමයි මේ හිතේ ස්වභාවය ඒ තමාට උවමනා කරන ආකාරයට හැදෙන්නේ. තමාට ඕනේ නැති ආකාරයටමයි හැදෙන්නේ. ඒ කියන්නේ තමන්ට උවමනා ආකාරයට හදාගන්න අමාරුයි. ධර්ම මාර්ගයේදී ගොඩක්ම කෙනෙකුට බාධා පිනිස පවතිනවා. සමාධියටයි ප්‍රඥාවටයි ගොඩක් බාධා පිනිස පවතිනවා. සරල ජීවිතයක් හිමි කරගත්තොත් සමහර කෙනෙක් ඉන්නවා බොහොම සරලව ගෙදර දොර අනිත් දේවල් ඔක්කොම අමතක කරලා සරල ජීවිතයකට පත්වෙන්න පුළුවන්. ව්‍යාපාර කටයුතු ඔක්කොම කරගෙන සරල වෙලා ඉන්න අය ඉන්නවා. එතකොට තරහ නැති කරගන්න පුළුවන් අය ඉන්නවා. ඒ කියන්නේ ඒක ගණන් ගන්නේ නැතිව හිතින් අතාරිනවා. ඊටත් වඩා බාධා පිණිස පවතින කරුණු දෙකක් මම දකිනවා. මේ සිහිය පිහිටුවා ගන්න බාධා තියෙන එකක් තමයි නිදිමත අලස බව. එතකොට ඒක ප්‍රබල සාධකයක් හැටියට අපේ ජීවිතවල ක්‍රියාත්මක වෙනවා. භාවනා කරන්නේ නැතිව අපිට වෙන ඕන එකක් කරන්න පුළුවන් නේද? වාඩි වෙලා භාවනා කරන එක ඇරෙන්න අනෙක් ඕනෙම එකක් කරන්න අපිට ලේසියි. අරකට අපේ හිත යොමු වෙන්නේ නැහැ. මෙහෙම ප්‍රශ්නය විසඳ ගන්න නම් බෑ. ඒකට හිත යොමු වෙන්නේ ඉක්මනින්ම පංච නීවරණ සංසිඳෙන කෙනා. ඉක්මනින්ම පංච නීවරණ සංසිඳෙන කෙනා ඉක්මනින්ම භාවනාවට යොමු වෙනවා. ඒ පිරිස ටිකයි ඉන්නේ. වැඩි පිරිසක් ඉන්නේ ඉක්මනින් පංච නීවරණ සංසිඳෙන්නේ නැති අය. අන්න ඒ කෙනා උත්සාහය, වීරිය, යෝනිසෝ මනසිකාරය ආදිය තුලින්මයි මේ ප්‍රශ්නය විසඳගන්න ඕනේ. මේ ප්‍රශ්නය දුවලා විසඳන්න බෑ. භාවනා කරන ආසන මාරු කරලා විසඳන්න බෑ. භාවනා පන්ති මාරු කරලා විසඳන්න බෑ. භාවනා කරන කුටිය මාරු කරලා මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. ආරණ්‍යෙන් ආරණ්‍යට මාරු වෙලා විසඳන්න බෑ. එහෙම විසඳෙනවා නම් ඉස්සෙල්ලම විසඳෙන්නේ මට. එහෙම විසඳෙන්නේ නෑ. නුවණින් කල්පනා කළොත් නම් විසඳ ගන්න පුළුවන්. ඒක විසඳෙන්නේ කොහොමද? නුවණින් කල්පනා කරලමයි නුවණින් තේරුම් අරගෙනමයි. මෙතන හොඳ නෑ කියලා වෙන තැනකට ගියා කියලා විසඳෙන්නේ නෑ. ප්‍රශ්නේ එහෙම්මමයි. දිව්වා කියලා විසඳෙන්නේ නෑ. විසඳෙන්නේ සිහිය පිහිටුවලාමයි. නුවණ පිහිටුවලාමයි. ඉතින් ඒක තේරුම් ගන්න කම්ම එයා දුවනවා. ඒක තමයි හැටි. අපිට හිතෙනවා මෙතන හිටියට හරි නෑ. මෙහි දේශගුණේ බලපාල වෙන්න ඇති. එතන භාවනා කරනකොට හරියන්නේ නෑ. කෑම හරි නැතිව ඇති. ඔන්න වෙන තැනකට යනවා. අපි කවදාවත් අපේ මූලික ප්‍රශ්නේ හඳුනාගන්නේ නැතිව අපි බාහිර හේතු තමයි දකින්නේ චිත්ත දියුණුවට බාධක හැටියට. ඒකෙදි අපි නුවණින් විමසලම තේරුම් ගන්න ඕනේ. මම කිව්වා ප්‍රධාන බාධක දෙකක් මම දකිනවා මෙම නීවරණයන්ගෙන් එකක් තමයි නිදිමත අලස බව අනෙක් එක හිතේ විසිරීම මෙන්න මේවා කවදාවත් දුවලා බේරෙන්න පුළුවන් දේවල් හෝ ස්ථාන වෙනස් කරලා බේරෙන්න පුළුවන් දේවල් හරි නෙවෙයි. තමන්ට හිතාමතා තමන්ම ඉවසගෙන තමන්ම නුවණින් කල්පනා කර කර තමන් නැගී සිටින්න ඕනි දෙයක්. හිත හැදිලා තියෙන්නේ අපිට ඕනේ විදිහට නෙවෙයි. දැන් බලන්න අපේ හිත සකස් වෙලා තියෙන්නේ සිහිය දියුණු කරන්න අනුබල ලැබෙන්න නෙවෙයි. එහෙනම් සිහිය දියුණු කරන්න අමාරු වෙන්නයි. මේ ලෝකයේ සියලු දෙනාම සිහිය දියුණු කරගෙන තියෙන්නේ මහන්සියෙන්, අමාරුවෙන්, උත්සාහයෙන්. ඉබේ සිහිය දියුණු වෙච්ච කෙනෙක් මට හම්බ වෙලා නැහැ. ඉබේ සිහිය දියුණු වෙනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරයිද මෙහෙම? මේ සටනින් පෙරදුම නොව මරණය වේවා. එක්තරා ලස්සන වනාන්තරයකදී බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි මම කැමති මේ ආරණ්‍යයේ මෙන්න මෙවැනි භික්ෂූන් ඉන්නවා නම් පළඟක් බැඳගෙන වාඩි වෙලා අදිෂ්ඨානයක් ඇති කරගෙන ඉන්නවා මාගේ ශරීරයේ මස් ලේ වියලේවා සම් නහර ඇට ඉතුරු වේවා. මම මේ ධර්මය අවබෝධ කරන තුරාවට නැගිටින්නේ නෑ කියලා. වීරිය දන්න අයට මම කැමතියි. එතකොට බලන්න අප මේ උඩින් පල්ලෙන් අතගාලා අපි අපෙත් වැඩ කරගෙන ජාමි බේරගෙන මේක කරගන්න හැදුවට එහෙම එකක් නෑ. මේකේ තියෙන්නේ උත්සාහයෙන් සිහිය පිහිටුවලා උත්සාහයෙන් සිහිය පිහිටුවනවා කියන්නේ මේකයි. මොකද සිහිය පිහිටුවනවා කියන එක ඉබේ පිහිටන්නේ නැහැ. උත්සාහයෙන් පිහිටන්නේ. හැබැයි ඒකෙදි එයාට පුළුවන්කම තියෙන්න ඕනේ. හොඳට නුවණින් විමසන්න. නුවණින් විමසන්න පුළුවන්කම තියෙන්න ඕනේ. අන්න ඒ නුවණින් විමසන්න පුළුවන්කම තියෙන උත්සාහයෙන් යුක්තව සිහිය පිහිටුවන කල්පනා කරන එක්කෙනා තමයි ටික ටික ඔන්න කය කෙරෙහි සිහිය පිහිටුවා ගන්නවා. ඉරියව් පවත්වනකොට සිහිය පිහිටුවා ගන්නවා. හැම දෙයකටම ඕනි සිහියයි. සිහිය නැත්නම් කිසි දෙයක් බෑ. දැන් අපි ගත්තොත් සීල් රකින්න සිහිය ඕනේද නැද්ද? සිහිය ඕනේ. සිහිය ඇති වෙන්න ඉන්ද්‍රිය සංවරය තියෙන්න ඕනේ. ඉන්ද්‍රිය සංවරය නැතිව සිහිය පිටවන්න බෑ. මම උදාහරණයක් කියන්නම්. අපි කියමු ඔන්න ගෙදරක ශීතකරණයක් තියෙනවා. මෙයා පුරුදු වෙලා ඉන්නවා හවසට ආපු ගමන්ම මේක ඇරලා මොනවද තියෙන්නේ කියලා බලලා අරගෙන කටේ දාගන්න. දැන් මෙයාට පොයේ දවසක් ආවා. සාමාන්‍යයෙන් පොය දවසට උදේ සිල් ගත්තා. හවස සිල් පවාරණය කළා. පවාරණය කරගෙන ඔන්න ගෙදර ගියා. ගෙදර වෙනදා වගේම ගියා. මල්ල වීසි කළා පැත්තකට ඇතුළට ගියා ශීතකරණය ඇරියා බැලුවා මොනවද තියෙන්නේ කියලා දාගත්ත කටේ. දැන් අපි කියමු එයා කල්පනා කළා දවසක් නෑ මම අද දවසේ සීලයක් රකින්නවා කියලා. එයා සිල් සමාදන් වෙලා එනකොට විකාල භෝජනයේ ශික්ෂා පදයට එයා සමාදන් වෙලා. කෙලින්ම යනවා ගෙදර. දැන් එයාට අර පරණ පුරුද්ද එනවා. දැන් කවුද මෙයාට සිහිපත් කරලා දෙන්නේ? දැන් ඔයා සිල් සමාදන් වෙලා ඉන්නේ කියලා. සිහිය පිහිටන්න ඕනේ. ඉන්ද්‍රිය සංවරයත් එක්ක. එතකොටයි මතක් වෙන්නේ. ආ මම අද සිල් අරගෙනනේ ඉන්නේ. එයා ඒක එහෙම්මම අතහැරලා දානවා. එතකොට ඒක එයාගේ වීරියක් නෙවෙයිද? එතකොට බලන්න එයාට සිහිය තිබුණේ නැත්නම් කටේ දාගෙන හපල ගිල්ලට පස්සේ මතක් වෙනවා ආ සිල් අරන්නේ තියෙන්නේ කියලා. වෙන දේවල් මම මේ කියන්නේ. එහෙමනම් බලන්න සිහිය නැත්නම් අපිට වරදින්න තියෙන අවස්ථාවල් වැඩි. මගේ පෞද්ගලික ජීවිතය තුළ මට මානසික කල්පනාවල් වැරදිලා තියෙනවා නම් මගේ වචනය වැරදිලා තියෙනවා නම් මගේ ක්‍රියා වැරදිලා තියෙනවා නම් ඒ හැම වෙලාවෙම සිහිය නැති වෙලාවක් ඔබේ කොහොමද කියන්න සිහිය තිබිච්ච කිසිම වෙලාවක වැරදිලා නැහැ අකුසලයෙන් හිත මුදව ගන්න. හොඳට සිහිය පිහිටුවාගෙන ඉන්න වෙලාවක හිතට ඇතිවෙනවා නම් අකුසලයක්. ඒක ඒ වෙලාවෙම ප්‍රහාණය කරන්න පුළුවන්. හොඳට සිහිය පිහිටුවාගෙන ඉන්න වෙලාවක වචනය වර්ධින්න යනවා නම් වචනය වළක්වන්න පුළුවන්. කයෙන් වළක්වන්න පුළුවන්. සිහිය නැති වෙලාවක නම් බෑ. ඔබත් බලන්න. ඔබේ අත්දැකීමත් ඒකම නේද කියලා. එතකොට බලන්න එහෙමනම් මේ සිහිය පුදුම විදිහට අපිට අපේ ජීවිතේදී උපකාර කරනවා. එහෙමනම් අපි මේ නුවණින් සලක සලකා සිහිය පිහිටුව පිහිටුවා වීරිය පිහිටුවමින් යන්න තියෙන්නේ. එහෙමනම් මේක ගොඩනගන්න තියෙන්නේ කවුරු තුලද? තමන් තුළ මේක ගොඩනා ගන්න තියෙන්නේ. මුළු ලොවම වසාගත් අවිද්‍යා අන්ධකාරය. අවිද්‍යාව කියලා කියන්නේ ඇස කන නාසය දිව කය මනස රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු ඇසේ විඥාණය කනේ විඥාණය නාසයේ විඥාණය දිවේ විඥාණය කයේ විඥාණය, මනසේ විඥාණය, ඇහි ස්පර්ශය, කනේ ස්පර්ශය, නාසයේ ස්පර්ශය, දිවේ ස්පර්ශය, කයේ ස්පර්ශය, මනසේ ස්පර්ශය, ඇසේ ස්පර්ශයෙන් හටගන්නා විඳීම, කනේ ස්පර්ශයෙන් හටගන්නා විඳීම, නාසයේ ස්පර්ශයෙන් හටගන්නා විඳීම, දිවේ ස්පර්ශයෙන් හටගන්නා විඳීම, කයේ ස්පර්ශයෙන් හටගන්නා විඳීම මනස ස්පර්ශයෙන් හටගන්නා විඳීම දුකක් බව දන්නේ නැහැ. ඕක තමයි අවිද්‍යාව. මේක අයිති දුකට බව, මේවා අනිත්‍ය බව දන්නේ නැති එක තමයි අවිද්‍යාව. ඒ නිසා එයා ඒ කෙරෙහි ඇලී වාසය කරනවා. ඒක නිසයි ඒක ආයෙ ආයෙමත් හටගන්නේ. සංසාරෙන් අපි සමු ගන්නාදා ඒ ගමනත් අපි එකට යමු. මේක බාහිර කෙනෙක් තුල බලෙන් ගොඩනගන්න යන්න එපා. බාහිර කෙනෙක් තුල බලෙන් ගොඩනගන්නත් බෑ. ඒ නිසා කවුරුත් හිතන්න එපා අපේ අම්මා, අපේ හාමිනේ, අපේ ළමයි, අපේ ආච්චි, සීයා, මුත්තා ඔක්කොම එකට සතිපට්ඨානය වඩාගෙන යන්. වෙයිද? එහෙම වෙන්නේ නෑ. සමහර විට පවුල එක්කෙනයි. ඉතින් ඒ වගේ මේකත්. ඉතින් මේක බොහොම හොඳට සිහිය පිහිටවන්න දක්ෂ එක්කෙනා විතරයි මේක දියුණු කරගෙන යන්නේ. එතකොට මෙයා සිහිය පිහිටුවාගෙන එයා අවිද්‍යාව ප්‍රහාණය කිරීම පිණිස නුවණ හසුරවනවා. කොහොමද නුවණ හසුරවන්නේ? අවිද්‍යාව කියන එක දන්නව නේද? අවිද්‍යාව කියලා කියන්නේ දැන් අපි මේ ඇස කන නාසය දිව කය හිත ගැන මේ කතා කරන්නේ. දැන් මේ අනිත්‍ය වශයෙන් එයා ඒක දන්නේ නැහැ. එයා ඒ කෙරෙහි තියෙන ඇල්ම නිරුද්ධ වුණොත් එයා දුකෙන් නිදහස් වෙනවා. එයා ඒක දන්නේ නැහැ. ඒක ඉබේ සිද්ධ වෙන්නේ නැහැ. මෙන්න ඒකට යන්න ඕනේ පාර. ඒකට වමනා මාර්ගයක් තියනවා වඩන්න. ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ නිසා මෙයා සම්මා දිට්ඨියට එන්න ඕනේ. ඇවිල්ලා ඊට පස්සේ එයා වචනය සංවර කරගෙන, කය සංවර කරගෙන, ජීවිත පැවැත්ම යහපත් කරගෙන සිහිය පිහිටුවාගෙන වීරිය ඇතුව මාර්ගය සකස් කරගන්න ඕනේ. එයා ඒක දන්නේ නැත්නම් ඒකට කියනවා අවිද්‍යාව කියලා. එතකොට ඒ කාරණය සම්පූර්ණයෙන්ම දුරු වෙලා හරි පැහැදිලි අවබෝධයක් එනවා අනිත්‍ය වශයෙන් වඩන්න පටන් ගත්තාම. මම නම් දැන් හොඳටම කලකිරිලයි ඉන්නේ. එතකොට අනිත්‍ය වශයෙන් මේ ජීවිතේ දකින්න කල්පනා කිරීම මේක මෙහෙම එකක්. දැන් අපි ගත්තොත් අනිත්‍ය වශයෙන් ජීවිතය ගැන කල්පනා කරන කෙනෙක් ඔබට හිතෙන්න පුළුවනි ඒක මහා මුස්පේන්තුවක් වෙන්න ඇති. මොකද ඒ හැම තිස්සෙම අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කිය කියා හිටියොත් එම මොකද්ද මේ ජීවිතේ දකින්න තියෙන්නේ කියලා. මෙහෙම කියන අය ඉන්නවනේ. ලෝවේ ඇති සුන්දරත්වය දකින්න. නමුත් බලමු රහතන් වහන්සේලා ගැන. ඔබ තේර තේරී ගාථා පොත බලන්න ඇති. එක රහතන් වහන්සේ නමක් කියනවා මම මේ ගංගාව ළඟට ආවට පස්සේ මං ගන්තර දිහා බලාගෙන ඉන්නවා. ගං ඉවුරේ පිපිච්ච ලස්සන මල් සුළඟින් සෙලවෙනවා. ඒ මල් පෙති ගං ඉවුරට වැටෙද්දී හරි ලස්සනයි. මං එතන වාඩි වෙලා භාවනා කරනවා. එහෙම කියන්නේ මේ අනිත්‍ය වඩලා නිවන් අවබෝධ කරපු අය මේ. එක රහතන් වහන්සේ නමක් කියනවා මේ වනාන්තරයේ ඉන්නව ලස්සන කුරුල්ල జాතියක් මොනරු කියලා. මේ කුරුල්ලන්ගේ පිල් කලඹ හරි ලස්සනයි. බෙල්ල නිල් පාටයි. මේ ලස්සන කුරුල්ලෝ පාන්දර නැගිටලා මිහිරි හඬින් නාද කරද්දී මං ගල්ලෙනේ ඉඳගෙන වාඩි වෙලා ඒ හඬට ඇහැරිලා මං හිත එකඟ කරගෙන ඉන්නවා. තව රහතන් වහන්සේ නමක් කියනවා මේ වැස්ස ගලාගෙන යන්නේ ගල ගල කියන හඬින්. මේ වෙලාවට ඇත්තු කුංචනාද කරනවා. වනාන්තරේ හුදකලාවේ කුටියක ඉන්න මගේ හිත නිකම්ම කායානුපස්සනාවේ එකඟ වෙනවා. මේ බලන්න හිත වඩපු අය අනිත්‍ය දැක්කම එයා කරන්නේ එහෙමනම් මේ ධර්මය අවබෝධ කරනවා කියන්නේ මේ ජීවිතේ පිළිබඳ තිත්ත වෙලා එයා නිකන් අමුතු වෙලා කරකුට්ටම් ගැහිලා යන කෙනෙක් නෙවෙයි. මේක ජීවිතේ ධර්මය අවබෝධ කරනවා. මොකක්ද එතකොට? එයා සතුටින් ඉන්නවා. අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් පේනකොට එයා කැමති ඒකට නොඇලී ඉන්න. අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් පේනකොට දුක් වශයෙන් පේනකොට අනාත්ම වශයෙන් පේනකොට එයා කැමති ඒකට නොඇලී ඉන්න. එතකොට අපි තේරුම් ගන්න ඕනේ බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ අනිත්‍ය වශයෙන් මේක දියුණු කරන්න ගියොත් ජීවිතේ එපා වෙයි. වැඩ කරගන්න බැරුව යයි. මොකුත් කරගන්න බැරුව යයි. කඩාකප්පල් වෙයි. එහෙමනම් ඉස්සෙල්ලම ජීවිතේ කඩාකප්පල් වෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ. එහෙමනම් ඉස්සෙල්ලම වගකීම් අතහරින්න ඕනේ බුදුරජාණන් වහන්සේ. එහෙමනම් බුදුරජාණන් වහන්සේ තමයි මේක වදයක් කියලා අතාරින්න ඕනේ. උන්වහන්සේ ජීවිතය පිළිබඳ පරිපූර්ණ අවබෝධයකින් හිටිය නිසා උන්වහන්සේ තරම් මං හිතන්නේ නෑ වෙන කවුරුවත් වගකීම් දරුවා කියලා. එච්චර වගකීම් පිළිගත්තා කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ජීවිතේ දිහා බලපු විදිහ උන්වහන්සේ බලන්න මේ ජීවිතය අවබෝධ කරපු කෙනෙක්නේ. මෙන්න වගකීම් දරපු හැටි. එක්තරා භික්ෂුණියක් හිටියා කුමාර කාශ්‍යප රහතන් වහන්සේගේ අම්මා. එතුමිය විවාහ වෙලා හිටියේ. දරු සම්පතක් ලැබෙන්න මව් කුසේ තියෙද්දි එයා දැනගෙන හිටියේ නෑ. භික්ෂුණියක් වුණා. දැන් ටික ටික මේ මාතාවගේ මව් කුස මෝරා එනකොට මේ භික්ෂුණියගේ ප්‍රශ්නේ විසඳන්න දුන්නේ කාටද? දේවදත්තට. දේවදත්ත ළඟට එක්තරා භික්ෂුණියක් එක්කගෙන ගියා. හා යන් යන් දේවදත්ත ගාවට එයා දෙයි නියම විසඳුම. ගියා. ආ උඹ පටන් ගත්තා නේද? ඵලයන් යන්න කියලා එළෙව්වා. අඬ අඬා ගිහින් බුදුරජාණන් වහන්සේට කිව්වා. බුදුරජාණන් වහන්සේ "හා පොඩ්ඩක් ඉන්න" කියලා විශාකාව කැඳෙව්වා. විශාකා මෙන්න මේ භික්ෂුණියගේ මේ කතන්දරේ සම්පූර්ණයෙන්ම හොයලා බලලා මට කරුණු කියන්න කිව්වා. විශාකා ඔක්කොම විස්තරය අහලා කිව්වා ස්වාමීනි මේ භික්ෂුණිය ඊටාම සිල්වත් කෙනෙක්. මේක මේ කලින් වෙච්ච සිද්ධියක් කිව්වා. ආ එහෙමනම් භික්ෂුණී ආරාමේ තියලා පෝෂණය කරන්න කිව්වා. දරුවා ඉපදුනා. ඒ දරුවා තමයි කුමාර කස්සප. එතකොට මේ කුමාර කස්සප පොඩි කාලේ හරි හොරතල්. දැන් මව් භික්ෂුණිය මොකද කළේ? දරු සෙනෙහසින් හිටියා මිසක් අනිත්‍යයි කියන කාරණය සිහි කළේ නැහැ. අවිද්‍යාව අවබෝධ කරගත්තු දවසට දවසක් මේ පුංචි පුතා කුමාර කස්සප ස්වාමින් වහන්සේ කල්පනා කළා අම්මා නම් ධර්මය අල්ලන්නේ නැහැ. අම්මා අල්ලන්නේ මාව. ආ දැන් මම අම්මට දහම් කරුණක් උගන්වන්න ඕනේ කියලා කල්පනා කළා. මේ චූටි ස්වාමින් වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට මේ මව් භික්ෂුණිය දැක්ක මේක. ළඟට ගිහිල්ලා මෙහෙම අල්ලන්න හැදුවා. අම්මා කාවද මේ අල්ලන්න හදන්නේ යන්න යන්න කිව්වා. අම්මගේ හිත හොඳටම තැළුණා. අනේ මගේ පුතා මට මෙහෙමද සලකන්නේ? එහෙනම් ඒක අනිත්‍යයි. ඔන්න හිතට වැටුණා. ඊට පස්සේ ඒ භික්ෂුණිය මේක සිහි කරන්න පටන් ගත්තා. අවිද්‍යාව දුරු වුණා. විද්‍යාව පහළ වුණා. අපේ ජීවිතවල මේ අපි දුක් විඳින්නේ ඔය කරුණ අවබෝධ නොවිච්ච නිසා. අපේ ජීවිතයේත් ඔය කරුණ අවබෝධ කරගත්ත දවසට අපිත් ඒ වගේ ලෝකය දිහා බලනවා. එහෙමනම් අපේ මේ ජීවිතයට මේ අනිත්‍ය අවබෝධ කර ගැනීම අපි සාමාන්‍ය ජීවිතයේ සිහි කිරීමේදී අපි තේරුම් ගන්න ඕනේ. මේ ඇස, කන, නාසය, දිව, කය, මනස අනිත්‍ය දෙයක්ය කියලා අපි තමා තුළට සිහිය පිහිටුවා ගන්න ඕනේ. අපිට වෙලා තියෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් එකක්. මගෙන් තොර ලොවක් නැත. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පැවිද්දෙක් වුණත් කල්පනා කළොත් මමේව කත මඤ්ඤන්තු ගිහි පබ්බජිතා උභෝ මමේව අතිවසා අස්සු කිච්චා කිච්චේ සුකිස්මිචී ඉතිබාලස්ස සංකප්පෝ ඉච්ඡාමානෝව වඩති භික්ෂුවක් කල්පනා කළොත් මමමයි මේ ඔක්කොම කරන්න ඕනේ මමමයි මේ ඔක්කොම කරන්න ඕනේ මමමයි මේකේ ප්‍රධානිය වෙන්න ඕනේ ගිහි පැවිදි කවුරුත් මේක මගෙන් අහලයි කරන්න ඕනේ කියලා ලාමක ඉච්ඡා මාන්නයක් විතරයි එයාට වැඩෙන්නේ කියලා. ඉලක්කය ප්‍රධානියා වීමද එතකොට බලන්න භික්ෂුවකටත් හානියක් ඒක. එහෙමනම් අපි කල්පනා කළ යුතුයි මේ ධර්ම මාර්ගයේදී යම් යම් කරුණු පිළිබඳව අපි කටයුතු කරද්දී උනත් අපේ ඉලක්කයක් තියෙන්න ඕනේ. මොකක්ද ඉලක්කය? තැනක ප්‍රධානියා වීම හරි ඊළඟට පිරිසක ප්‍රධානියා වීම හරි බලවතා වීම හරි නෙවෙයි. අපේ ඉලක්කෙ වෙන්න ඕනේ මේ ලැබිච්ච අවස්ථාවේ සිහිය පිහිටුවාගෙන ධර්මය අවබෝධ කරගැනිල්ල. මෙන්න මේ ඉලක්කය සපුරා ගන්න කල්පනා කරන කෙනා දශමෙන් දශමේ හරි ඒ ඉලක්කේ කරා යනවා. එහෙනම් අපි හොඳට ඒ නුවණ පාවිච්චි කරන්න ඕනේ. මේ නිවන් මඟ ගමන් කරන්න සූදානම් වෙන කෙනෙක්. මම කිව්වා අපිට ගොඩක් විට අපහසු වෙලා සිහිය දියුණු කිරීම. සිහිය දියුණු කරලා අපි හැමතිස්සෙම බලන්න ඕනේ. මේ ඇස අනිත්‍යයි. ඇයි ඇස අනිත්‍ය? ඇස හැදිලා තියෙන්නේ නාම රූප වලින්. නාම රූප පච්චය සලායතනං. සතර මහා ධාතුන්ගෙන් හටගන්න දෙයක්. ස්පර්ශය, විඳීම, සංඥා, චේතනා, මානසිකාර ආදී දේවල් වලින් හැදිච්ච දෙයක් මේ ඇස. කනත් එහෙම හැදිච්ච එකක්. නාසයත් එහෙම හැදිච්ච එකක්. දිවත් එහෙම හැදිච්ච එකක්. කයත් එහෙම හැදිච්ච එකක්. පිටස්තරයෙක් දිහා බලනවා වගේ බලන්න. ඇස නම් අපට එහෙම හැදිච්ච එකක් බව තේරුම් ගන්න නිකම් පුළුවන් වගේ. කනත් එහෙමයි. නාසයත් එහෙමයි. දිවත් ඒ වගේ පේනවා. කයත් පේනවා. හැබැයි හිත අපි හිත වැළඳගෙන ඉන්නවා මම කියලා. අපි හිත වැළඳගෙන ඉන්නවා මගේ කියලා. අපි හිත වැළඳගෙන ඉන්නවා මගේ පැවැත්ම කියලා. මේ නිසාම මේ හිත අනිත්‍ය වශයෙන් බලන්න අපට තේරෙන්නේ නැහැ. හිත දිහා බලන්න ඕනේ පිටස්තරයක් දිහා බලනවා වගේ. පිටස්තරයක් දිහා බලන්නේ අම්මා ආකාරයකින්ද පිටස්තර කැඩෙන බිඳෙන දෙයක් දිහා බලන්නේ යම් ආකාරයකින්ද අන්න ඒ වගේ හිත දිහා බලන්න ඕනේ. අන්න එතකොට තමයි තේරුම් ගන්නෙ. බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නනේ මේ හිතේ ස්වභාවය චන්දනං චන්දනං කියන්නේ වහා සැලෙනවා ඕනෙම සුළු කරුණකදී මේ හිතේ ස්වභාවය මොකක්ද වහා සැලෙන එක. වහා සැලෙනකොට හිත Taman පිටස්තරයක් වගේ හිත දිහා බලන්න ඕනේ. ආ මේ හිත මෙහෙම වෙන්නේ මම මෙහෙම වනවා කියන්නේ නැතිව මේ ස්වභාවය මේකයි කියලා යම් කිසි දෙයකින් සිත සැලෙනකොට අන්න එතෙන්දි තමයි අපිට වමනා නිදහස්ව සිහිය පිහිටුවලා සිත දිහා බලන්න. මේ හිත සැලෙන ස්වභාවයෙන් යුක්තයි. වතුරෙන් ගොඩගත්තු මාළුවෙක් වගේ. චපලං මේ හිත වංචනිකයි. චපලයි. චපලයි කියන්නේ අපට උවමනා කරනවා මේ හිත යහපත් මගේ හසුරවන්න. අපට ඕනේ ආකාරයට නෙමෙයි හිත ක්‍රියාත්මක වෙන්නේ. මේ හිත චපලයි. දුරක්කං අමාරුවෙන් රැක ගන්න ඕනේ. දුන්නි වාරයන් වරදින් මුදවා ගන්න තියෙන්නේ අමාරුවෙන්. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ හිතේ ස්වභාවය තමයි වාරි ජෝව තලේ කිත්තෝ ඕක මෝකන උබ්බතෝ එතකොට මේ මනසේ ස්වභාවය වතුරෙන් ගොඩගත්තු මාළුවෙක් ගොඩබිමෙන් තිබ්බා වගේ කියලා එතකොට ගොඩබිම ඉන්න මාළුවාගේ ස්වභාවය මොකද්ද? එහාට මෙහාට දඟල දඟල ඉන්න එක. මෙන්න මේ වගේ කියනවා මේ හිත. පරිපන්ද තිදං චිත්තං. මේ හිත නොයෙක් ආකාරයට කැළඹි කැළඹි තියෙන්නේ. ඒ නිසා මේ හිතේ සකස් වෙන දේවල් අපි බැහැර කරන්න ඕනේ. හොඳට සිහිය පිහිටලා. එතකොට මේ ඇහත් අනිත්‍ය වශයෙන් බලන්න ඕනේ. කනත් අනිත්‍ය වශයෙන් බලන්න ඕනේ. නාසයත් අනිත්‍ය වශයෙන් බලන්න ඕනේ. දිවත් අනිත්‍ය වශයෙන් බලන්න ඕනේ. කයත් අනිත්‍ය වශයෙන් බලන්න ඕනේ. සිතත් අනිත්‍ය වශයෙන් බලන්න ඕනේ. ඇහැට පේන රූපත් අනිත්‍ය වශයෙන් බලන්න ඕනේ. අපට අමාරු දේවල් මේවා. ඇහැට පේන රූප අපි අනිත්‍ය වශයෙන් බලන්න පෙළඹිලා නැහැ. අපි සිහිය පිහිටුවන්න ඕනේ. ඉතින් මේවා අනිත්‍ය දේවල් කියලා. කනට ඇහෙන ශබ්ද අනිත්‍ය වශයෙන් බලන්න ඕනේ. අනිත්‍ය හොඳට තිබ්බනම් කවදාවත් ඒක මුල් කරගෙන අපි අමුතු දෙයක් හිතේ හදාගන්නේ නැහැ. පොඩි දෙයක් උනත් ඇති මට මතක විදිහට සෝන මහරහතන් වහන්සේ එක්තරා අවස්ථාවක දේශනා කළා භාග්‍යවත් බුදුරජාණන් වහන්ස මේ ජීවිතය අවබෝධ කරපු නැති එක්කෙනාට පුංචි දෙයක් ඇස් හමුවට පැමිණුණත් ඒ අරමුණ විසින් එයාව යට කරනවා. ලොකු දෙයක් ගැන කවර කතාද කියලා. පුංචි දෙයක් කනට වැටුණත් එයාට වේදනා ඇතිවෙන ඒ පොඩි දේ විසින් එයාව යට කරනවා. ලොකු දෙයක් ගැන කවර කතාද කියලා. පොඩි දෙයක් නාසයට දැනුණත් ඒ අරමුණ විසින් එයාව යට කරනවා. ලොකු දෙයක් ගැන කවර කතාද කියලා. පොඩි රසයක් එයාගේ දිවට දැනුණත් ඒ අරමුණ විසින් එයාව යට කරනවා. ලොකු දෙයක් ගැන කවර කතාද? පොඩි පහසක් එයාගේ කයට වැටුණත් ඒ අරමුණ විසින් එයාව යට කරනවා. ලොකු දෙයක් ගැන කවර කතාද? ඒකට මිශ්‍ර වෙනවා. නෙළුම් කොළයේ නොරැඳ බිම වැටෙන දිය බිඳක් වන්න. ඒ කියන්නේ දැන් අපි අපේ ජීවිතයේ අපි සිහිය පිහිටුවාගෙන අනිත්‍ය වශයෙන් දකින්නේ නැතිනම් අපේ හිතේ ස්වභාවය මොකද්ද? ගන්න අරමුණුත් එක්ක එකතු වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා මේ ධර්මය අවබෝධ කරන එක්කෙනාගේ ස්වභාවය. අවබෝධ කරපු එක්කෙනාගේ ස්වභාවය මොකක්ද? ධර්මය අවබෝධ කරපු එක්කෙනාගේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙන්නේ උත බින්දු යතාපි පොක්කරේ පදුමං වාරි යතාන ලිප්පති ඒවං මුනිනෝ පලිප්පති යදිදන් තිට්ට සුතං මුතේසුවා උද්දබින්දු යතාපි පොක්කරේ නෙළුම් කොළයක වැටිච්ච වතුර බින්දුවක් වගේ පදුමං වාරී යතාන ලිප්පති. නෙළුමක ගෑවිච්ච වතුර බිඳුවක් වගේ. ඒවං මුනි නෝපලිප්පති. ඒ වගේ තමයි මුනිවරයා. යදිදන් දිට්ට සුතං මුතේසුවා. ඇහැට දකින රූපේ ගැන කනට ඇහෙන ශබ්ද ගැන නාසයට දැනෙන ගඳ සුවඳ ගැන, දිවට දැනෙන රසය ගැන, කයට දැනෙන පහස ගැන, මනසට සිතෙන අරමුණු ගැන පිහිටන්නේ නෑ හිතේ. ලොකු දෙයක් ආවත් යට වෙන්නේ නෑ. ඒක සෝන හාමුදුරුව වදාලා ඇස් හමුවට ලොකු දෙයක් පැමිණුණත් එයා දකින්නේ අනිත්‍ය විතරයි. කනට කොච්චර බරපතල ඒවා අහන්න ලැබුණත් ඒක ඒ කන ඔසි ජීවිතයට උරාගන්නේ නැහැ. ඒක අනිත්‍ය වශයෙන් දැකලා එතනම ඉවර වෙනවා. නාසයට ලොකු දෙයක් ගඳ සුවඳක් දැනුණත් ඒක අනිත්‍ය වශයෙන් දැනගෙන එතනම ඉවර වෙනවා. බුදුරජාණන් වහන්සේ එක්තරා තැනක දේශනා කළා හොඳට සිහිය පිහිටුවාගෙන හොඳට වීරිය ඇතිව හොඳට විදර්ශනාවෙන් කල්පනා කරන භික්ෂුවක් ප්‍රනීත රස මස උලෙන් යුතු ඇල් හාලේ බතක් පිණ්ඩපාතෙට ලැබිලා වැළඳුවා කියලා. ඒ රසය විසින් එයාව යට කරන්නේ නැහැ කියලා. අද කළොත් අද දිනුම්. එතකොට අපට පැහැදිලිව පේනවා හැමතිස්සෙම අපි මේ අරමුණු වලට යට වෙවි යට වෙවි අපි ඉඳලා තියෙන්නේ. අරමුණු වලට යට වෙවි යට වෙවි අපි මේ ජීවිතය ගෙවලා තියෙන්නේ. පින්වතුනි, කවදාද අපි මේක ජයගන්නේ? අපි ජයගන්නේ සිහිය දියුණු කරපු දවසට. වීරිය දියුණු කරපු දවසට නුවණ දියුණු කරපු දවසට අපි කල්ප කෝටි ගාණක් ගෙව්වට පස්සේ නම් මේක කරන්නේ අපි තුලට එදාට තමයි මේක ජයගන්නේ අද නම් මේක කරන්නේ අපි අද තමයි ජයගන්නේ මේ නිසා අපි හොඳට තේරුම් ගන්න ඕනේ මේ ජීවිතයේ සිහිය පිහිටුවා ගැනීමේ වගකීම කවුද බාර ගන්න ඉන්නේ තමා විසින් බාර ගන්න ඕනේ. මේකට මම කිව්වනේ බාධක කරුණු කීපයක් ඔබට මතකද ඒවා? ආසාව, තරහ, නිදිමත අලසකම, සිතේ විසිරීම, සැකය. මේ සිතත් hama යන සැඩ සුළඟක් වාගේ අපිට බලපාලා තියෙනවා හිතේ විසිරෙන ගතිය. මේ හිතේ කලබල ගතිය ආවම ගොඩක් දෙනෙකුට ඒක කරගන්න බෑ. අපි ගත්තොත් ඔබට මතක ඇති ඔන්න අනුරාධපුරයේ අපේ වැඩසටහන වෙලාවේ සීයා කෙනෙක් හිටියා වැස්සි තෙමි තෙමි. ඒ සීයා සිත කලබල කරගන්නේ නැතිව ඔහේ හිටියා ධර්මයට සවන් දීති. පුතෙක් ඇවිල්ලා ඇද්දා ඒ සීයාගේ අතින්. සීයේ යන් තෙමෙනව නේද කියලා. ඒ සීයා කියනවා ආ දැන්ද උඹට මාව තෙමෙනව මතක් උනේ. මම අර කුඹුර කෙටුව කාලයක් තිස්සේ තෙමි තෙමි. ඒ කාලේ උඹ මාව ඇද්දද කුඹුරෙන්. මම තෙමි තෙමි හරි මේක අහනවා. කිව්වා. අන්න ඒ සීයා කලබල නෑ. හැමදාම මූණ දෙන්න වෙන දේවල්. කලබල වෙච්ච කෙනා ඉස්පාසුවක් නැතිව දුවනෝ මිසක් මේ ධර්මයට සිහිය පිහිටුවා ගන්න කල්පනා කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි කල්පනා කරන්න ඕනේ. වැස්සත්, පෑවුවත් ඕවා හැමදාම ලෝකේ තියෙන දේවල්. අපිට හැමදාම ඒවට මූණ දෙන්න සිද්ධ වෙනවා. නමුත් සිහිය පිහිටුවනවයි කියන කාරණය ඉගෙන ගැනීම හැමදාම කවුරුවත් උගන්වන්නේ නැහැ. ඒ නිසා ඒක තමයි දුර්ලභ දේ. දුර්ලභ දේ ලැබුණම ඉන්න තැන මොකක් වුණත් කමක් නැහැ. අපි මේක හිතට ගන්න ඕනේ. පින්වතුනි, අපි මේ යන සංසාර ගමනේදී අපි හොඳට සිහිය පිහිටුවාගෙන මේක නුවණින් බලන්නට ඕනේ. අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් බලන්න පුරුදු වෙන්න ඕනේ. අනිත් එක මම ඔබට තව කරුණක් කියන්නම්. රහසක්. මොකක්ද? ඔබ මේ හිත දියුණු කරන කාරණය අඬබෙර ගහන්න යන්න එපා. ඔබ මේ සිහිය පිහිටුවන එක හැමෝටම බලාපන්. දැන් මම උඹලා වගේ නොවේ. හොඳට සිහිය පිහිටුවාගෙනයි ඉන්නේ කියලා කියන්න යන්න එපා. මම හොඳට අනිත්‍ය වශයෙන් මේක විමසලා බලනවා. මට හොඳට අනිත්‍ය වශයෙන් ප්‍රකටව පේනවා. කියන්න යන්න එපා. රහසක් වශයෙන් තබා ගන්න. ඒක Tamanගේ හෘද සාක්ෂිය විතරක් දැනගත්තම ඇති. ඒක ලෝකෙට කියන්න යන්න ඕනේ නෑ. ಗುಣධර්ම තියෙන්නේ දියුණු කරගන්න මිසක් ලෝකෙට පෙන්වන්න නෙවෙයි. ඒ මොකද මම එහෙම කිව්වේ අපි ලෝකෙට කිය කියා යනවා කියමු. ඔන්න උඹලා වගේ නෙමෙයි. මං හොඳට සිහියෙන් ඉන්නේ. ආ මට එහෙම වරදින්නේ නෑ. මං ඔක්කොම අනිත්‍ය වශයෙන් බල බල ඉන්නේ. කියලා අපි පුරසාරම් දොඩවනවා කියමු. අපි ඒ හිත විශ්වාස කරලා නේද ඒක කියන්නේ. අන්තිමට මේ හිත අපේ ප්‍රමාද දෝෂයකින් නොමග ගිහිල්ලා අපි වැටෙන තැන අපිටම හොයන්න බෑ. එතකොට අර කට්ටියම අපිට ඔච්චම් කරන්න ගන්නවා. ආ මහ ලොකුවට කිව්වා. දැන් කෝ වෙන්න බැරිද? හොඳම වැඩේ තමයි ඒකෙදි චිත්ත දියුණුව අභ්‍යන්තර කටයුත්තක් බවට පත් කරගන්න ඕනේ. මොකද හේතුව Tamanගේ හිත දියුණු වුණා නම් Tamanගේ තියෙන ಗುಣධර්ම වලින් ලෝකෙට පිහිටක් වෙනවාමයි. අපි දියුණුයි කියලා ලෝකෙට පෙන්නවා කියලා ලෝකෙට අමුතු සෙතක් ඒකෙන් වෙන්නේ නැහැ. අපි ඇත්තටම දියුණු වුණොත් ඒකෙන් අපටත් පිහිටක් තියෙනවා. අපි ඇසුරු කරන අයට පිහිටකුත් තියෙනවා. ඔක්කොටම පිහිටක් තියෙනවා. අපි ඇත්තටම දියුණු නොවේ දියුණු වුණා කියලා කියාගෙන ගියා කියලා පිහිටක් තියනවද? ඒ නිසා මේ ධර්ම මාර්ගයේ තියෙන්නේ තනිකරම හුදකලා දියුණුවක්. තමන්ව හුවා දක්වන්නේ මොකුත් නැති අය. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලයේ සමහර රහතන් වහන්සේලා ඉඳලා තියෙනවා කාටවත්ම බෑ රහතන් වහන්සේ නමක් කියලා දැනගන්න. කවුරුවත්ම දන්නේ නැහැ. යම් යම් සිදුවීම් වලදී තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මහණෙනි, අන්න අර භික්ෂුව මෙන්න මේ ආකාරයට හිත දියුණු කරලා තියනවා කියලා. එතකොටයි සියලු දෙනා දන්නේ. එතකොට අපිට පේනවා යාළුවොත් එක්ක ඇසුරු කළා කියලා. එහෙම කියාගෙන යන්නේ නැහැ. දැන් රහතන් වහන්සේලා රහතන් වහන්සේලා අතරවත් එහෙම චිත්ත දියුණුව ගැන කතා කරලා නැහැ. කතා කරලා තියෙන්නේ ධර්මය ගැනයි. මම මෙන්න මෙහෙම වඩාගෙන ගියා ධර්මය. එතකොට මට සමාධියක් ආවා. එතකොට මම මෙන්න මෙහෙම මෙහෙම විදර්ශනාව වඩාගෙන ගියා. එතකොට මට ප්‍රඥාව. දැන් මම නිදහස්. අයියෝ ඔබලාට තවම බැරි වුණානේ කියලා එහෙම එකක් නෑ මේකේ. මේකේ තියෙන්නේ ඒක තනි කරම අභ්‍යන්තර කටයුත්තක්. ඒක අභ්‍යන්තර දියුණුවක්. හුදකලා විවේකයේදී තනි වෙමුද ටිකක්. එහෙම චිත්ත අභ්‍යන්තරයෙන් මේක ගත්තාම තියෙන වාසිය තමයි Taman හුදකලා වෙන හැම මොහොතකම Tamanට සිහියෙන් ඉන්න පුළුවන්. ඒක ලෝකෙට කියන්න ඕනේ නෑ. Taman හුදකලා වන හැම මොහොතෙම සිහියෙන් ඉන්නවා. බලන්න කල්පනා කරලා මේ ලෝකේ මිනිස්සු ධනය නිසා කොච්චර නොමග යනවද? රූපය නිසා කොච්චර නොමග යනවද? කටහඬ නිසා කොච්චර නොමග යනවද? දැන උගත්කම නිසා කොච්චර නොමග යනවද? බුදුරජාණන් වහන්සේට කොච්චර ලස්සන රූපයක් තිබ්බද? නොමග ගියේ නෑනේ. ඒ තරම් මානසික දියුණුවක් කාටවත් තිබුණේ නැහැ. එච්චර මානසික බලයක් කාටවත් තිබුණේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ ලෝක දිහා කල්පනා කරපු පිළිවෙල අපිට තවම කිට්ටු කරන්න බෑ. එච්චරටම ඒක නිදහස්. බැන්නත් එකයි ප්‍රශංසා කළත් එකයි. එක්තරා දවසක රජගහනුවර ඉඳලා නාලන්දාව දක්වා බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරාගෙන වඩිනවා. වඩිනකොට ගුරුන්නාන්සේයි ගෝලයයි. ගුරුන්නාන්සෙත් තාපසයෙක් ගෝලයක් තාපසයෙක්. එතකොට තාපස ගුරුන්නාන්සේ බුදුරජාණන් වහන්සේටයි භික්ෂු සංඝයාටයි බණිනව හොඳටම. ඒගොල්ලත් ඒ එක්කම යනවා. ගෝලයා මොකද කරන්නේ ප්‍රශංසා කරනවා. ඔන්න රාත්‍රී නවාතැන් ගන්න සිද්ධ වුණා. රාත්‍රී නවාතැන් ගත්තු වෙලාවෙත් බනිනවා. ගෝලය රෑත් ප්‍රශංසා කරනවා. මේ දෙන්න පහුවදා පිටත් වෙලා ගියා. බුදුරජාණන් වහන්සේ මොකවත් කිව්වේ නෑ. එයාට භික්ෂූන් වහන්සේලා මොකුත් කිව්වෙත් නෑ. සද්ද නැතිව හිටියා. ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි අර ගුරුන්නාන්සේ බැන්නනේ. මේ ගැන අපි බාර ගන්න ඕනේ නෑ. අපි බලන්න ඕනේ බැනපු කරුණු අපි ළඟ තියෙනවද කියලා. බලනකොට තේරෙනවා ඒ බැනපු කරුණු එකක්වත් අපි ළඟ නෑ. ඒ නිසා අපිට අදාළ එකක් නෙමෙයි එයා කිය කියා ඉඳලා තියෙන්නේ. ඒ නිසා ඒකෙදි අපි නිදහස්. ඒක අපිට වැඩක් නෑ. එතකොට ප්‍රශංසා කරපු එක්කෙනා ඒ ප්‍රශංසා කළේ අපේ තියෙන කරුණු වලටද කියලා බලන්න. බලනකොට තේරෙනවා මේ කිව්වේ අපි තුල තියෙන කරුණු ගැනම තමයි. එයා ප්‍රශංසා කළත් නැතත් ඒ ප්‍රශංසාවේ 아무තු දෙයක් නැහැ කියලා ඒකත් අතාරින්න කිව්වා. සැබෑ හික්මවීම කියන්නේ මේකටයි. බලන්න එතකොට බුදුරජාණන් වහන්සේ මේ ශ්‍රාවකයන් හික්මවලා තියෙන පිළිවෙල එහෙම කරන්න බෑ මේ ඇස කන නාසය දිව කය මනස අනිත්‍ය වශයෙන් නොවැඩූ කෙනෙකුට මේ රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු අනිත්‍ය වශයෙන් අවබෝධ නොකළ කෙනෙකුට එහෙම කරන්න බෑ ඒක කරන්න පුළුවන් අනිත්‍ය වශයෙන් අවබෝධ කළ කෙනෙකුටමයි ඒ නිසා පින්වතුනි අනිත්‍ය වශයෙන් නුවණින් විමසන්න පටන් ගන්නකොට ආරම්භයේදී අපි වචනෙන් සිහි කරනවා අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියලා. නමුත් ඒ වගේම එයා පස්සේ නුවණින් විමසන්න ඕනේ. දැන් සිහිය පිහිටුවාගෙන නම් ඉන්නේ අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියලා මෙනෙහි කරන දේ අනිත්‍ය වෙනවා මෙයාට පේනවා. පේන අවස්ථාවල් එනවා. එතකොට එයා නුවණින් විමසනවා. මේ කාරණය මේ මේ කරුණු නිසා අනිත්‍ය වෙලා ගියා. එහෙමනම් මේකේ මම කියලා හිතාගත්තට මගේ කියලා හිතාගත්තට තමාට ඕනෙ විදිහට පවත්වන්න ඕනෙ කියලා හිතාගත්තට එහෙම එකක් මේකේ කරන්න බෑ කියලා. කය ගැන කෙනෙක් ඉක්මනට නිවැරදි වෙනවා. හැබැයි සිත ගැන නිවැරදි වෙන්නේ නැහැ. මොකද හිත ගැන අපි හැම තිස්සෙම හිතාගෙන ඉන්නේ මම කියලාමයි. ඉතින් ඒ නිසා මේකට අපිට ලොකු වීරියක්, ලොකු නුවණක්, ලොකු සිහියක් ඕනේ. හැම වෙලාවෙම නුවණින් විමසන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ ඒකයි සිහිය දියුණු කර කර අපි හොඳට නුවණින් විමසන්න පටන් ගන්න ඕනේ. මොකද කල්පනා කරලා බැලුවොත් හැම අපේ ජීවිතවල යම් දියුණුවක් චුට්ටක් හරි ලැබිලා තියෙනවා නම් දශමකින් හරි එහෙම ලැබෙන්නේ නුවණින් විමසීම නිසා. වෙන කරුණක් නිසා නොවේ. නුවණින් විමසීම නිසා නම් අපිට ලැබෙන්නේ ඒ නුවණින් විමසපු වෙලාවේ අපි සිහියෙන් හිටි වෙලාවක්. අපි වීරිය පවත්වපු වෙලාවක්. අපේ හිතේ ශ්‍රද්ධාව තිබිච්ච වෙලාවක්. එහෙමනම් අපි හැම තිස්සෙම වීරිය පවත්වනවා නම් හැම තිස්සෙම සිහිය පවත්වනවා නම් අපි ඉරියව් ගැන කනබොන වෙලාවට අඳින පළඳින වෙලාවට ඒ වගේම වැසිකිලි කැසිකිලි කරන වෙලාවට හැම තිස්සෙම සිහිය පවත්වන්න අපි කල්පනා කරනවා නම් අපිට හැමතිස්සෙම ජීවිතාබෝධයට අවස්ථාවක් සකස් වෙනවා. තව කොච්චර කල් දාන්නද? නමුත් ඒක අපි කල් දානවා නම් බෑ මට කරන්න බෑ. මට මේ වෙලාවක් නෑනේ. මට කොහෙද විවේකයක්? මට කොහෙද මේකට අවස්ථාවක්? කිය කියා අපි මග ඇරියට අපිට උවමනා නම් අවස්ථාව ඕනි තරම් තියෙනවා. අපි කවුරු හරි කෙනෙක් කිව්වොත් එම හරි. කෑම බීම ඉඳුම් හිටුම් සමග සිංගප්පූරුවට ටිකට් එකක් දෙනවා සතියකට. කවුද යන්න කැමති කිව්වොත් විවේකය ඕන තරම් තියෙනවා. මේක අපේ හිතේ අදහසට නිකම්ම ගැලපිලා යන්නේ නැහැ. මේක අපි උවමනාවෙන්ම බලෙන්ම ගලප ගන්න ඕනේ. කාලයක් ගියාට පස්සේ තමයි ටික ටික මේක හිතේ පිහිටන්නේ. ඒ නිසයි එක පාරටම කෙනෙක් මේ ධර්මයට ඇදිලා යන්නේ නැත්තේ. බුදු සසුන බැබලේවා. හැබැයි නුවණ තියෙන එක්කෙනා මේ ධර්මය තේරුම් ගන්න කල්පනා කරනවා. ඒ නිසා පින්වතුනි අපි කල්පනා කරන්න ඕනේ මේ අවස්ථාවේ ප්‍රයෝජනය ගන්න තියෙන එකම ක්‍රමය සිහිය පිහිටුවා ගැනීමල. බුදුරජාණන් වහන්සේකින් කෙනෙක් ඇහුවා භාග්‍යවත් බුදුරජාණන් වහන්ස මේ ශාසනය බොහෝ කාලයක් පවතින්න හේතු වන්නේ මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේ වදාලා මේ ශාසනය බොහෝ කාලයක් පවතින්නට හේතු වන්නේ මාගේ ශ්‍රාවකයින් සිහියෙන් සිටීම එතකොට සිහියෙන් ඉන්නවා කියලා කියන්නේ කය ගැන සිහියෙන් ඉන්නවා නම් විඳීම් ගැන සිහියෙන් ඉන්නවා නම් හිත ගැන සිහියෙන් ඉන්නවා නම් මේ ආයතනවල පංච උපාදානස්කන්ධ ආදීන් ගැන සිහියෙන් ඉන්නවා නම් බුද්ධ ශාසනය පවතිනවා එහෙමනම් අපිට මේ බුදු සසුන දියුණු කරන්න තියෙන එකම දේ මොකක්ද? සිහියෙන් ඉන්න අපි පුරුදු වෙන එක. ධර්මය ජීවිතයට ගලපා ගන්න. මොකද අපි සිහියෙන් ඉන්න ඉන්න තමයි මේ ධර්ම කරුණවල ප්‍රයෝජනය තියෙන්නේ. ධර්ම කරුණු ජීවිතයට ගලපා ගන්න පුළුවන් වෙන්නේ එහෙමයි. හැබැයි ධර්මය මතක තියෙන්න ඕනේ. ධර්මය මතක නැතිනම් සිහිය පිහිටුවා ගන්න ඒත් බෑ. වැටුණට පස්සේ නැගී හිටින්න බෑ ධර්මය මතක නැත්නම්. ධර්මයේ මතක තියෙනවනම් දහම් පාඩයක් මතක තියෙනවනම් ආ බුදුරජාණන් වහන්සේ මේ විදිහට පෙන්වා වදාලා කියලා සිහියට නගාගෙන ඊට පස්සේ ඊට අනුකූලව කල්පනා කරලා එයා සිහිය දියුණු කරනවා ආයෙමත් එතෙන්ට එනවා ඒකයි බුදුරජාණන් වහන්සේ වදාලේ මේ ධර්මය උවමනයි කියලා මේ ධර්මය අහලා මතක තියාගන්න ඕනේ දරා ගන්න ඕනේ. එතකොට තමයි ආයේ ආයේ මෙනෙහි කරන්න පුළුවන් වෙන්නේ. දැන් ඔබ දන්නවා මේ ධර්මයේ පොඩ පොඩ හරි උවමනා කරන කාරණාවල් මතකිට ගන්න ඕනේ. ඒ මතකිට ගත්තම තමයි ඒක සම්පූර්ණයෙන්ම අපේ ජීවිතයේ සිහිය පිණිස උපකාර වෙන්නේ. එහෙම නැත්නම් ධර්මකාරණා මතකයට ගන්න බැරි නම් අපි වැටිච්ච වෙලාවක අපේ හිත නොමග ගිය වෙලාවක අපිට නැගී හිටින්න බෑ. අපි කියමු අපිට මොකක් හරි ප්‍රශ්නයක් ඇති වෙලා අපි බලාපොරොත්තු වෙච්ච නැති විදිහේ ප්‍රශ්නයක් ඇති වෙලා අපිට බලවත් කම්පාවක් ආවා, පීඩාවක් ආවා, හිතේ දුකට කරුණක් යෙදුණා. දැන් අපිට කියන්න කෙනෙක් නැහැ. අපිට බලන්න පොතපතකුත් ළඟපාත නැහැ. අහන්න බණපටියකුත් නැහැ. එතකොට පිහිට මොකක්ද? තමන්ට ධර්ම කාරණාවක් මතක තිබුණා නම් අන්න ඒ මතක තිබිච්ච දහම් කරුණ තමයි පිහිට වෙන්නේ. ඒ නිසා මේ ධර්මයේ මතක තබාගෙන සිටීම කියලා කියන්නේ ජීවිතේට පුදුම විදිහට පිහිට වෙන එකක්. බාහිර අයගෙන් උපකාරයක් බලාපොරොත්තු වෙන්න එපා. මොකද අපි බාහිර කෙනෙකුගේ උපකාරයක් හැමතිස්සෙම බලාපොරොත්තුෙන් සිටියාට ඒ උපකාර නොලැබෙන අවස්ථා අපට ඕන තරම් තියෙනවා. ඒ වෙලාවට අපට පිහිට වෙන්නේ අපේ හිත තුල ගොඩනැගිච්ච එක. ඒ නිසා අපි හැමතිස්සෙම කල්පනා කරන්න ඕනේ බාහිර කෙනෙකුගේ ඇඟේ එල්ලිලා මේක දියුණු කරන්න නෙවෙයි. එහෙනම් තමා තුල සිහිය පිහිටුවාගෙන මේක දියුණු කරන එකයි. තමා තුල සිහිය පිහිටුවාගෙන දියුණු කරන දේ ඇති කරගත්තොත් මට උනත් ඉස්සර තිබුණේ නෑ ඒ හැකියාව. මම මුල් කාලේ හිතුවේ ඔය ධර්මය කියා දෙන ස්වාමින් වහන්සේලා ඇසුරු කළාම හිතුවේ එහෙමයි. ඒ නිසා මම ඒ ස්වාමින් වහන්සේලාගෙන් වෙන් වෙන්න කැමති උනේ නෑ. මම හිතුවේ ඒ ස්වාමින් වහන්සේලා ළඟ ඉන්නම ඕනේ ධර්මය අල්ලගන්න කියලා. පස්සේ පස්සේ මට තේරුම් ගියා නෑ නෑ මේකේ තියෙන්නේ එහෙම නෙමෙයි. තමන්ට ඕනේ තමන් විසින්ම ඇති කරගන්න දහම් දැනුම. මේ සිහියෙන් පිහිටුවා බලන එකයි. එදාට තමයි තමන් මේක නියම විදිහට අල්ලන්නේ කියලා. මේ ධර්මයේ එහෙම එකක් තියෙන්නේ. කලන මිතුරන් සමග නිති ඇසුරද හැබැයි මේකෙදි කල්යාණ මිත්‍රයෝ ඇසුරු කරන්න ඕනේ. ධර්මය ශ්‍රවණය කරන්න ඕනේ. ධර්ම සාකච්ඡා කරන්න ඕනේ. ධර්මයේ හැසිරීම කියන එක හුදකලාව දියුණු කරගන්න ඕනේ. හැබැයි ඒ දියුණු කරගන්න කම්ම කල්යාණ මිත්‍රයා කියන කෙනා නිරන්තරයෙන්ම ඕමනයි. බුදුරජාණන් වහන්සේගේ දේශනාවක තියෙනවා පැවිදි වෙච්ච ස්වාමීන් වහන්සේලාට පවා ධර්ම කරුණු විනය කරුණු විසඳ ගන්න තේරෙන්නේ නැත්නම් එයා තේරුම් ගන්න තුරාවට දිවි ඇති තෙක්ම වැඩිහිටි ගුරුවරු ගාව ඉන්න ඕනේ කියලා. එතකොට අපිට ඒකෙන් පැහැදිලිව පේනවා. කල්යාණ මිත්‍ර ආශ්‍රය උවමනයි. නමුත් උවමනා කරන්නේ Taman ස්වාධීනව මේක ගොඩනගා ගැනීමටයි. තමා තුලින් දකින නිසා ඕපනායික වෙයි සඳහම්. ඉතින් ඒ නිසා ඒ අවස්ථාව අපි හොඳට අඳුනා ගන්න ඕනේ. මේ ධර්මය දිනු කරන්න මේක ගොඩනගා ගන්න අවස්ථාව අපි හොඳට හඳුනාගෙන අපි මේ සිහිය දියුණු කරන අවස්ථාව ලබා ගන්න ඕනේ. ඒක තමයි ඕපනායික කියන්නේ. තමා තුලින් දකින නිසා ඕපනායික වෙයි සදහම්. ඉතින් එහෙමනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අපි තුල සිහිය පිහිටුව පිහිටුවා තේරුම් ගන්න කල්පනා කළාම තමයි ඇත්තටම මේ ධර්මය අපි අවබෝධ කරන්නේ. ඒ නිසා එහෙමනම් මේ ධර්මයේ සැබෑම සාක්ෂිකරුවා විය යුත්තේ කවුද? තමාමයි. හැබැයි ඒ සාක්ෂිකරුවා තමා වෙනවා මිස අනුන්ට කියලා අනුන්ගෙන් ගන්න එපා ප්‍රශංසා. අන්තට්ටුවක් පැලඳ ගන්න ආසද? අපි කියනවා කියමු තව කෙනෙකුට මෙහෙමයි මට මෙච්චර මෙච්චර සමාධිය වැඩුණා. කියලා. ආ එහෙමනම් ඔයා දැන් සෝවාන් වෙන්න ඇති. අර ප්‍රකාශය අහගන්නනේ එක කියන්නේ. මම මෙහෙම කළා මම මෙහෙම කළා මට මෙහෙම මෙහෙම සමාධිය දියුණු වුණා. මම නුවණින් විමසගෙන යනකොට මේක නිකන් වෙලා ගියා. අවබෝධ වෙන්න පටන් ගත්තා. ආ එහෙමනම් ඔයාට අසවල් ඥානය ලැබිලා වෙන්න ඇති. එතකොට ඒ කියන්නේ එයා මොකේටද? අර අරක අහගන්න. ඊට පස්සේ ඔටුන්න හම්බුණා, දාගත්තා, ගියා, වැඩක් නැහැ. මෙන්න ධර්ම මාර්ගයේ දියුණු කරන අයගේ හැටි. එහෙම නෙමෙයි මේක කරන්න ඕනේ. එක්තරා අවස්ථාවක තියෙනවා උග්ග සිටුතුමා ගැන. බුදුරජාණන් වහන්සේ උග්ග සිටුතුමාගේ ಗುಣ වගයක් කියනවා. උග්ග සිටුතුමා මේ වගේ මේ වගේ ಗುಣ වලින් යුක්තයි කියලා. ඉතින් භික්ෂුන් වහන්සේලා ඒ හත්තාලවක උග්ග සිටුතුමා හම්බ වෙලා කියනවා බුදුරජාණන් වහන්සේ ඔබ ගැන ගොඩක් ප්‍රශංසා කළා. අනේ ස්වාමීනි එතන කවුරුත් හිටියද? කවුරුත් හිටියේ නෑ කියනවා. එහෙනම් කමක් නැහැ. එතකොට භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා කියනවා ස්වාමීනි අපි උග්ග සිටුතුමා මුණ ගැහුණා. අපි එතුමාට ප්‍රශංසා කළා. බුදුරජාණන් වහන්සේ ඔබ ගැන මෙහෙම මෙහෙම කියනවයි කියලා. එතකොට එයා අහනවා ස්වාමීනි එතන කවුරුවත් හිටියද කියලා. කවුරුවත් හිටියේ නෑ කියලා කිව්වම එහෙනම් කමක් නෑ කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ආ එහෙනම් ඒකත් ඊළඟ ගුණේ හැටියට පිළිගන්න කියලා. අන්න ධර්ම මාර්ගයේ දියුණු කරන ආකාරය. එතකොට ඒ විදිහට තමයි මේ ධර්ම මාර්ගයේ දියුණු කරන්න තියෙන්නේ. ඔබට රහසක් කියන්නම්. මේක හරිම ලස්සන එකක්. ඒක රහසක් නෙමෙයි. රහස කියන්නේ ඒක නෙවෙයි. රහස කියන්නේ අපි භාවනා කළා කමටහන් ගත්තා. කමටහන අරගෙන අපි ඒක කියන්නේ නැහැ. ඒක කමටහන දෙන එක්කෙනා විතරයි ඒක අහන්නේ. වෙන කෙනෙකුට ඒක අහන්න තහනම්. ඒක රහස් බණ. මේක එහෙම නෙමෙයි. අපි එලිපිට ධර්මය කතා කරනවා. ධර්මය සාකච්ඡා කරනවා. දැන් බුදුරජාණන් වහන්සේ සමාධිය විස්තර කරලා තියෙන්නේ මෙහෙමයි කියලා අපි විස්තර වශයෙන් කියනවා. බුදුරජාණන් වහන්සේ ප්‍රඥාව විස්තර කරලා තියෙන්නේ මෙහෙමයි කියලා අපි කියනවා. දැන් අපි මේ විස්තරේ එලිපිට කියන්නේ. මේ ඔක්කොම අවිද්‍යාව ප්‍රහාණය කිරීමට විද්‍යාව උපදවා ගැනීමට වඩන්න ඕනේ. අපි ප්‍රාර්ථනා කළොත් අනේ අපේ අවිද්‍යාව දුරු වේවා. විද්‍යාව පහළ වේවා. කිසි දවසක සිදු වෙයිද? ඒක හරියට අපි අඳුරක ඉන්නවා එලියක් දල්වන්නේ නැතිව. එළිය පතපතා. අපි අඳුරක ඉන්නවා එලියක් දල්වන්නේ නැතුව අඳුර දුර වේවා කිය කියා. නමුත් අපි හිතාමතා එලියක් ඇති කර ගත්තොත් අඳුර ඉවරයි. ඒ වගේ මේ ධර්ම මාර්ගයේ දියුණු කිරීමේදී අපි හිතා මතා සිහිය දියුණු කරන්න කල්පනා කරන්න ඕනේ. සැකයෙන් පිරි ලොවක් බව නිතර සිතන්න. ඊළඟ එක තමයි සිහිය දියුණු කරන කෙනෙකුට උපකාර වෙනවා සක්මන් කරනකොට සිහියෙන් ඇවිදින එක. බොහෝ ගෙවල් දොරවල් වල සක්මන් මලු නෑ නෙවෙයි. සමහර ගෙවල් වල සාලි තියනවා ලොකුවට. ඒවායේ පුළුවන් සක්මන් කරන්න ටිකක් පුරුදු වෙන්න. gedara කට්ටියට ධර්මඥානය හොඳට තියනවා නම්, ශ්‍රද්ධාව තියනවා නම්, බණ භාවනා කරන්න වෙලාව සකස් කරගෙන තියනවා නම් මුළු gederම කට්ටියට බාධාවක් නැහැ. එහෙම නැත්නම් මේක රහසේ තමයි කරන්න වෙන්නේ. ඇයි බඩු ටික චුට්ටක් එහාට මෙහාට කරලා ටිකක් සක්මන් කරන්න පටන් ගත්තොත් හිම ගේ මැද්දේ ළමයි බය වෙනවා. ආ අම්මා ගිහිල්ලා ආවා කියයි. අම්මා පටන් ගත්තා කියයි. හිතන්නේ මේ සනීප නැති වෙලා තමයි කියලා. ඒ තරම්ම සැකෙන් බලන්නේ. ඒ තරම්ම විචිකිච්ඡාවෙන් බලන්නේ. ශ්‍රද්ධාවෙන් බලනවට වඩා තියෙන්නේ විචිකිච්ඡාවමයි. ඒ නිසා අපි හොඳට තේරුම් ගන්න ඕනේ. විචිකිච්ඡාව කියන්නේ මොකක්ද? සැකය. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය වගේම සංයෝජනයක්. සංයෝජනයක් කියන්නේ බැඳලා තියෙනවා. සුදු හරකයි කළු හරකයි. දැන් සංයෝජනයේ උපමාව මොකක්ද? පෙන්නලා දෙන්නේ සුදු හරකයි කළු හරකගේ උපමාවනේ. සුදු හරකයි කළු හරකයි ගැට ගහලා තියනවා ලණුවකින්. එතකොට සුදු හරක යනවා හයියෙන්. එතකොට කළු හරකට යන්න වෙනවා. මොකද ඒ බැඳලා තියෙන ලණුවකින්. කළු හරක යනවා හයියෙන්. එතකොට සුදු හරකට යන්න වෙනවා. මොකද ඒ ලණුවෙන් බැඳලා තියෙන නිසා. එතකොට පිටින් පේන්නේ කළු හරක සුදු හරකව ඇදගෙන යනවා වගේ. සුදු හරක කළු හරකව ඇදගෙන යනවා වගේ. නමුත් ඒ දෙන්නම ඇදගෙන යන්නේ කඹෙන්. කඹේ ලිහපු දවසට දෙන්න දෙපැත්තට යනවා නිදහසේ. ඒ වගේ විචිකිච්ඡාව කියලා කියන්නේ කඹයකට වඩා බැඳිච්ච එකක්. සැකය කියන්නේ ඒ වගේ එකක්. අපි හොඳට දැනගන්න ඕනේ මේවා නීවරණ හැටියටත් තියෙනවා. සංයෝජන හැටියටත් තියෙනවා. මේ හිතේ තියෙනවා. එතකොට මේවා නැති වෙන ආකාරයට සිහිය පිහිටුවාගෙන නුවණ දියුණු කරගෙන ධර්මඥානෙ දියුණු කරගෙන ගමන් කරන්න තියෙන්නේ. ඔබටත් පුළුවන් සිහිය දියුණු කරන්න. මට තේරිලා තියෙනවා මෙන්න මෙහෙම එකක්. කෙනෙකුට නුවණින් විමස විමසා කල්පනා කරන කෙනෙකුට විශ්මිත අවබෝධය පටිච්ච සමුප්පාදය පොත අපේ බුදු සමිඳු තවම වැඩ වෙසෙති සුත්ත නිපාතය පොත ඊළඟට ඒ අමා නිවන් දුටු රහස්තන් වහන්සේලා තේර තේරී ගාථා පොත නිරන්තරයෙන් පරිශීලනය කරනවා නම් එයාට සෑහෙන දුරකට සිහිය දියුණු කරන්නත් නුවණ දියුණු කරන්නත් පුළුවන්. දහම් දැනුම දියුණු කරගන්න පසුබට වෙන්න එපා. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ සූත්‍ර දේශනා බොහොමයක්ම උපකාර වෙනවා. මොකද අපි නිරන්තරයෙන්ම ඒ ධර්මයේ උපකාර ගන්න ඕනේ. මට හොඳට මතකයි මට ධර්මඥානය හොඳට වැඩුණේ කොහෙදිද කියලා. මම සමහර ආරණ්‍යවල ඉන්නකොට මගේ කුටියේ තියෙන පාත්‍රයයි සිවුරු දෙකයි වතුර එකයි විතරයි. එහෙ පුස්තකාල තියනවා පොත් තියන. මම ඒ පොතක් අරගෙන එනවා. අරගෙන ඇවිල්ලා භාවනා කරගනිමින් බොහොම නිදහසේ මම මේ පොත කියනවා. කියවලා මේ කරුණු මම සටහන් පොතක් තියාගෙන හිටියා. මම ඒකේ තමයි සටහන් කරගන්නේ. අවශ්‍ය දේවල් සටහන් කරලා ඒ සටහන් කරගත්තු දේවල් ආයේ ආයේ බලනවා. බලලා ඒ පොත සතියක් විතර තියාගෙන ඉඳලා හොඳට කියවලා තමයි ඒ පොත් වහන්සේ ගිහිල්ලා තියලා වෙන පොත් වහන්සේ නමක් අරන් එනවා. ඒබඳු වැඩපිළිවෙලක් මම කාලයක් කරපු නිසායි මට යම්කිසි ධර්මඥානයක් වැඩුණේ. ඔබ වුණත් යම්කිසි ධර්මඥානයක් ලබා ගැනීම පිණිස නිවැරදි ස්මරණයක් දහම් දැනුමක් ලබා ගැනීම පිණිස ඒ වගේ යම්කිසි වැඩපිළිවෙලක් කරන්න ඕනේ. අරකත් ඕනේ මේකත් ඕනේ. මේ කටයුතු කරන අතරේ පත්තරත් බලබලා ටීවීත් බලබලා ධර්මයේ හැසිරෙන කල්පනා කළොත් කාලය මදි. මට තේරෙන හැටියට නම් කාලය හොඳටම මදි. ඉතින් හොඳම දේ තමයි පත්තරයක් බලන්න අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා නම් විනාඩි 5කින් ඉවර කරන්න. විනාඩි 5කින් මාත්‍රකා ටික බැලුවා පත්තරේ අයින් කළා. පත්තරේ ඉවරයි එතකොට. එහෙම නැතිව පත්තරේ මුල ඉඳලා බලලා අහවල් අච්චුකන්තෝරුවේ ප්‍රසිද්ධ කරන ලදී කියන තැනටම කියවන්න ලැහැස්ති වුණොත් එහෙම ඉවරයි. එහෙම කියවන අය ඉන්නවා. අපි දන්න අය හිටියා. වැඩක් නෑ කරන්න. පත්තරේ මුල ඉඳලා අග පිටුවේ ඒ කෑල්ල වෙනකම්ම කියනවා. අපරාධ සම්ප්‍රප්පලාප. ඒ නිසා ඒක විනාඩි 5න් ඉවර කරන්න ඕනේ. විනාඩි 5න් ඉවර කරන්න. රූපවාහිනී බලන ඒවා අනිවාර්යෙන්ම බලන්න ඕන නම් විනාඩි 5න් ඉවර කරන්න ඕනේ. ඉවර කරලා විවේකය ලබා ගන්න ඕනේ මේ ධර්මඥානය ලබා ගන්න. අන්න එයා තමයි දහම් දැනුම ඇති කරගන්නේ. මේක මතක තියාගන්න. මේකෙදි Tamanගේ දක්ෂතාවය පුදුම විදිහට බලපානවා. මේ ධර්මය දියුණු කරගන්න. තමන්ගේ උත්සාහය පුදුම විදිහට බලපානවා. තමන්ගේ නුවණ පුදුම විදිහට බලපානවා. තමන්ගේ පින පුදුම විදිහට බලපානවා. පින හොයන්න බැරි නිසා ඒක අතහරින්න. අනිත් ඒවා තේරෙන දේවල් ටික පිනේ ප්‍රමාණය හොයන්න බෑ. මට පින් තියනවද නැද්ද කියන කාරණේ හොයන්න බෑ. මොකද නිවන් අවබෝධ කරන්න විනයදර භික්ෂුණීන් අතර අගතැන් ලැබෙන්න පින තිබුණු පටාචාරා පිස්සියක් වගේ ඇඳුම් නැතිව පාරේ දුවගෙන ගියපු එක්කෙනෙක්. ඒ නිසා පින හොයන්න බෑ. නමුත් පින බලපානවා. අපිට එක පාරටම සිහිය පිහිටන්නේ නෑ කියලා අපිට සමාධියක් ඇති වෙන්නේ නෑ කියලා යෝනිසෝ මනසිකාරයේ යෙදෙන්න අමාරුයි කියලා පින නෑ කියන මතයට ආවොත් අපි මෝඩයි. පින නෑ කියලා නම් හිතන්න එපා. පින නෑ නෙමෙයි අපි ඒකෙදි කරන්න තියෙන්නේ අපි සිහිය පිහිටුවා ගන්න තුරු මේක අතහරින්නේ නෑ කියලා හිතන එක. අපි පින නෑ කියලා අතහැරියොත් එම අපි මේ ලෝකේ මහම මහ මැටි මිනිස්සුන්ගේ ගානට අයිති වෙනවා. ඒ නිසා අපි හොඳට තේරුම් ගන්න ඕනේ. මේ ධර්ම මාර්ගයේදී බාහිර මිනිසුන්ගෙන් පින අහන්න හොඳ නෑ. තේරෙන්නේ නෑ. පින හොයන්නත් බෑ. පින දකින්න ක්‍රමයකුත් නෑ. ඒ නිසා අපි මේ ධර්ම මාර්ගයේදී පින කියන්නේ පුදුම එකක්. අනේ ඔයා ඇපල් මලක් වගේ නෙමෙයි. වැස්ස කාලෙට උතුරන අසූචි වලක් වගේ. අපි දන්නවනේ මුගලන් හාමුදුරුවන්ව වසඟ කරගන්න ඇවිත් විමලාට වෙච්ච දේ. විමලා කියන වෙසඟන ආවනේ මුගලන් හාමුදුරුව වැඩ සිටිද්දි දඟර නැටුම් දාගෙන මුගලන් හාමුදුරුව ඇහුවා. "ආ මේ මොකද මේ? ඒ ගෑණියේ, ඒ මෝඩි, ඔබ දන්නවද මේ ශරීරේ හැටි? මේ ශරීරේ වැස්ස කාලෙට උතුරපු අසූචි වලක් වගේ කිව්වා. නුවණ පිහිටවපු අය අන්න ඒ විදියට බලනවා කියලා කිව්වා. අහනවා ඈ මෝඩියේ උඹ හදන්නේ ආකාශයේ චිත්‍ර අඳින්නද? මෙහෙම අහනකොට අර විමල කල්පනා කළා. කම්පා වුණේ නෑ. සැලුනේ නෑ. විමලා හරි එඩිතර කාන්තාවක්. කෙලින්ම කතා කළා. මේ සමාජයේ මෝඩ මිනිස්සු ස්ත්‍රී ශරීරයට වසඟ වෙන්නේ මඩවලේ ලගින හරක් වගේ. නමුත් තමුන් වහන්සේ මහා වීර පුරුෂයෙක්. කොහොමද මේක ලැබුණේ? කියලා ඇහුවා. ධර්මය කිව්වා. විමලාටත් පින පෑදුනා. බලන්න විමලා කලින් ගණිකාවක් වුණාට මනස කොහොමද කියලා. විමලා හොයපු දේ තමයි එතන තිබුණේ. මොකද විමල දන්නෙත් නෑ විමලා විමුක්තිය කරා යන මනසක් තිබුණ කෙනෙක් කියලා. විමලා කල්පනා කළා. මමත් මේ මොකක්ද ඇඟක් විකුණ විකුණා යන එකේ තේරුම මමත් මේ වගේ කෙනෙක් වෙන්න ඕනේ. කෙලින්ම ගියා බුදුරජාණන් වහන්සේ ළඟට. ගිහින් කිව්වා ස්වාමීනි මට මුනිවරියක් වගේ නිකලස් සිතකින් ජීවත් වෙන්න ඕනේ කියලා. හොඳයි කියලා මහාන කළා. රහත් භික්ෂුණියක් වුණා. පසුතැවිලි වීම අතහරින්න. කල යුතුය දේ කරන්න. එතකොට බලන්න මේ හිත දියුණු කරපු ආකාරය වෙන කෙනෙක් වගේ යෝනිසෝ මානසිකාරය නැත්නම් නෝන්ජල් හිතක් නම් මහන වෙලා කල්පනා කරයි අයියෝ මම කරපු දෙයක් මම ඒ කාලේ ඉතින් දන්නේ නැතිව අර උත්තමයන් වහන්සේ ගැන කරපු දෙයක් අප්පා කියලා එහෙනම් මානසින් වැටි වැටි පිස්සු හදා ගන්නවා දැක්කද ජයගත්තු හැටි? මෙන්න මේ හිතේ තියෙන අභියෝග ජය ගන්න උවමනා වීරියවන්ත හිතක් ඕනේ. වීරියවන්ත හිතක් තියෙන කෙනා තමයි මේක ජයගන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අල්ලන්නේ අන්න එහෙම එක්කෙනා. මමත් මේ බුදු සසුනේ නිවන් සුව ලබන්නම්. එහෙනම් අපේ කුසලතා මේ ධර්මය අවබෝධ කරගන්න බලපාන්නේ නැද්ද? සම්පූර්ණයෙන්ම බලපානවා. ඒ නිසා පින්වතුන්ට මේ ධර්මය අවබෝධ කරගන්න දුර්ලභ අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ දුර්ලභ අවස්ථාවේ අපේ හුස්ම ටික යන්න ඉස්සර වෙලා හොඳට සිහිය පිහිටුවා ගන්න. හොඳට නුවණ පිහිටුවා ගන්න. හොඳට චිත්ත ධෛර්යය ඇති කරගන්න. තමන් තමන්ගේ අභ්‍යන්තරයේ පිහිටුවා ගන්න මේක කොහොම හරි කරගන්නවා කියලා. මේක කියන්න ඕනේ නෑ. ඒ නිසා හැම කෙනෙකුටම මේ ගෞතම බුදුසසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය වහ වහා අවබෝධ වේවා සාදු සාදු සාදු